ඉතින් මේ කාරණා හය මෙන්න මේකයි කියලා කියලා දෙන්න ඉස්සෙල්ලා පිරිසි අවධානය යොමු කරන්නේ මෙන්න මේකයි කියන ප්‍රශ්නයක් නගනවා. ඒකට කියනවා කත්තු කම්මේතා ශීර්ෂයෙන් නගන ප්‍රශ්න කියලා. උත්තරය දෙන්න පිරිසි අවධානය මන්නේ මෙන්න මේකයි මම කියන්න හදන්නේ කියන එකයි මේකෙන් කියන්නේ. ඒක එක උගන්වීම් ක්‍රමයක්. ඊට පස්සේ කතමේ ච ධම්මා පරිඥා කියලා මොනවද මේ මම දත යුතුයි ආත්පසින් දත යුතුයි නැත්නම් පිසින් දත යුතුයි කියලා කියව කාරණා හය කියලා. ඒකට උත්තරයක් දෙනවා ච අජ්ජහතික ආයතනානි. මේ අපි මිනිස්සුયો කියන අපි හයක් ආයතන හයක එකතුවක්. ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මෙතන ඒකකයක් හෝ ඒකකේ එකෙක් හෝ එකියක් හෝ එහෙම නැත්නම් ඇත්තෙක් හෝ නැහැ මෙතන තියෙන්නේ හයක් එකතු වෙලා තියෙන්නේ මේ හය එකට වැඩ කරනකොට ඒ ඇති වෙන භ්‍රමණ වේගයට ඒ ඇති වෙන ජවයට ඔය මම කියන එක එන්න පුළුවන්. මේ හය ලිහලා බැලුවොත් එකකවත් එහෙම ඒ ආත්ම වාසයෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඉස්සල්ලා මේ භ්‍රමණ වේගය එහෙම නැත්නම් මේ කාම ඕගය නතර වෙන්න එහෙම නැත්නම් මේ අපි මේ ෆෑන් එක කරකිනකොට පෙති ගන්න බලන්න බෑ වේගයෙන් කරකිනවා. ඒකේ භ්‍රමණ වේගය අඩු වෙනකොට තේරෙනවා මේක තනි පෙත්තක් නෙවෙයි. මේ වේගය මේ වාත ධාරාව ඇති කරන්නේ සමමිතිකව පිටලා තියෙන පෙති තුනකින් එහෙම නැත්නම් මෙච්චර ගානකින් කියලා ඒ භ්‍රමණ වේගය අඩු වුණාට පස්සේ කෙනෙකුට පේනවා වේගයෙන් කරකිනකොට තියෙන අර රවුම වෙනුවට මෙතන පෙති හයක් පෙති තුනක් තියෙන කියලා. මේකවත් අපි මෙතෙක්කල් සංසාරේ හිතලත් නැහැ දැකලත් නැහැ. ඒ නිසා මේක කියපුවා වගේම මේක අත්දකින්න කැමති කෙනෙකුට නම් මේ හයක සමவாயයක් ඒ සමவாயයේ ප්‍රවේගයක් භ්‍රමණයක් ත්වරණයක් ජවයක් තමයි මේ මම කියන දේ ඇති කරන්න පුළුවන් වෙන්නේ යම් වෙලාවක මේ හය මේකේ අඩුවෙන් අඩුවෙන් හයක් වශයෙන් වැටෙනවා වගේම මේකේ මමයට ඉන්න ඉස්පාසුවක් නැහැ. පදනමක් නැති බව තේරෙනවා. නිසා යම් ප්‍රමාණයක් නැත්නම් යම් ප්‍රමාණයකට වේගය අඩු වෙනකොට අපිට බය ඇති වෙනවා. අපිට එපා වීම එනවා. අපිට කම්පා වීම එනවා. අපිට අසරණකම දැනෙනවා. සැක ඇති වෙනවා. ඉතින් අපි ආයෙසරයක් අර වේගය වැඩි කරගත්තට පස්සේ අර හේති මවාගත්ත මමයා කියන ගතියට එනවා. ඒ නිසා අපි ජීවිතය ගත කරන්නේ නිතරම අනුමුත් අවශ්‍යමින්, තමනුත් අවශ්‍යමින් මේ ඇවිස්සීම තුල තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇවිස්සෙද්දී උනත් යම් කිසි කෙනෙකුට මේ සත්‍ය කියන්නේ මොකද්ද? කිං සත්‍ය ගවේසි නැත්නම් සත්‍ය නම් කිමයි? ඇත්ත නම් මොකද්ද කියලා අහනකොට වචනෙන් කියන්න පුළුවන්. ඔතන ඔය ඒකකයක් කියලා ගත්තට එකෙක් කියලා ගත්තට ඉකියක් කියලා ගත්තට ඇත්තෙක් කියලා ගත්තට එහෙම දෙයක් නෑ. ඔතන තියෙන භ්‍රමණ වේගයක්. ඔතන හයක් තියෙනවායි කියලා. අපි දන්නවා හයියෙන් බුදුරැස් කරකෙන්න ඇරුවොත් එහෙම මේ ඔය වෙසක් කාලට හරි කරලා තියෙන බුදු රැස්මාලාව සුදු පාට වෙනවා. ඒ සුදු පාට වේගය අඩු වෙන්න අඩු වෙන්න ඒ වර්ණ වෙන්වීම වෙලා මේ හයක් සහිත දෙයක් වේගය වැඩි වෙනකොට සුදු පාට වෙනවා. බලු බැලමට හයියෙන් මේකේ කරව සුදු පාට කිසි ලස්සනක් නැහැ. වේගය අඩු කරන අඩු කරන තමයි වර්ණාවලියට අපි ගිහිල්ලා පේන්නේ මේ හයක් වර්ණ ඒ ටික තමයි සුදු පාට හදාන්නේ. ඉතින් ඒක හදන්නට හද වේගයෙන් කරනකොට සුදු පාට වේගය අඩු කරනකොට ඒ අඩු කිරීම හරහා වෙන්කොට පේනවා. ඉතින් මේ වෙන්කොට දැක ගැනීම ආසාවක් නැත්තම් අපිට කවදාකවත් වේගය අඩු කරන්න හිතෙන්නේ නැහැ. අඩු කරනකොට පේන දේ අපේ හිතෙන විකෘතියක් විලෝපනයක් කියලා. ඉතින් ඒක නිසා සරුවම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ ඉසල්ලාම කියනවා මේ හයක් තියෙනවා කියලා. කාට හරි මේ හය වෙන්කට දැනගැනීමේ ආසාවක් නැත්නම් උරගා බැලීමේ ආසාවක් ප්‍රත්‍යක්ෂණය කරගැනීමේ ආසාවක් ඇති වුණා නම් එයා මේ සද්ධාව කියන මට්ටම ඉක්මෝල යන්න ඕනේ. එයාට කුසල ඡන්දයක් පහළ වෙන්න ඕනේ. මේක වෙන්කොට දැන ගැනීමට. ඒ නිසා සද්ධාවෙන් බණ අහන්න පුළුවන්. මේ අහපු බණ උරගා බලන්න ප්‍රත්‍යක්ෂණය කරන්න අස්පනා අපිට බලන්න ඇති වෙන කැමැත්ත මහ විශාල ජවයක් විශාල පිම්මක්. ඉතින් මේ පිටසකට එහෙම ඇවිල්ලා තියෙනවා. ඒකත් ඇවිල්ලා තියෙන අපේ සමූහය කතා කරලා නෙමෙයි තනි තනිව. ඊට පස්සේ මේ ඇතිවෙච්ච කුසල ඡන්දය හරහා මෙයා කටයුතු කරනකොට අපි කරන්න හදන්නේ මේ හයම එක සැරේ අල්ලන්න බෑ එකතු වෙච්ච ගමන් Java කැවෙනවා මෙයා. කොහොමඩක්වත් බලන්න බෑ නිසා අපි ප්‍රයෝගයක් කරනවා උපක්‍රමයක් කරනවා. හරියට පණ තියෙද්දී භයානක ලෙඩෙක්ගේ ශල්‍ය කර්මයක් කරන්න බෑ. ඒ නිසා එයා හිරිවට ගන්න ඕනේ. එයා සිහිනති කර ගන්න ඕනේ. නිසය කරලා පස්සේ තමයි පුළුවන් වෙන්නේ ලෙඩාගේ කපලා නරක කැල අයින් කරලා කැලි දාලා හදන්න. ලෙඩා කැමති වුණත් පණ තියෙද්දි කපන්න බෑ. ඒක නිසා සිංහල වේද ක්‍රමයේ එදා ඉඳලම තිබුණ මේ විදුම් පිලිසුම් ක්‍රමයි අද කවුරුත් කැමති නැහැ. මොකද ඒකේ ඒ නිර්වින්දනේ නැහැ. පණ පිටින් කපන්න. gedi වෙතකමත් පණ පිටින් කපන්න. දැන් ඉන්න මිනිසුන්ට පෞරුෂත්වයක් නැති නිසා ඒ නිර්වින්දන තියෙන ක්‍රමයේ දහස් ගුණයකින් දියුණු වෙලා ගියා. බටහිර වෛද්‍ය ක්‍රමය නැත්තම් ඔය අපි මතක් කරන අපි හිතන ලංකාවේ හිටියා කියන රාවණ රජුරන්ගේ අත් 12න් එක අතක තියෙන්නේ කටු දෙකක්. ඒ කියන්නේ විදුම් පිළිසුම් ක්‍රමයේ පිළිබඳව උපරිම දක්ෂකමක් තිබිලා තියෙනවා. ඉතින් ඒකට විදුම් පිළිසුම් ක්‍රමයේ හැටියට තමයි සනීප කෙරුවේ නිර්වින්දන ඇතුව. දැන් මේ නිර්වින්දන තියෙන ආශාව නිසා සිංහල වේදකමේ විදුම් පිළිසුම් ක්‍රමයේ 100%ක්ම නැතිලා. අද දන්න තුන් හතර දෙනෙක් ඉන්නවා මම ඒත් කතා කරලා කිව්වා ඇයි කරන්නේ නැතිල කවුද සෝංශ කරන්නේ මගේ දරුවවත් කැමති නෑ ලෙඩ වෙන්නෙත් නෑ පණ තියේදී විදිනවා දකින්න පණතියෙදි පිලිස්සුම් කරනවා දැනෙන්නේ. ඒක නිර්වින්දනය නිසා බටහිරට ඇදෙනවා. ඉතින් ඒ වගේ මේ ਸਰවචන් වහන්සේගේ ක්‍රමයේ තියෙනවා සමත ක්‍රමයේ සිංහල වේද ක්‍රමයේ විදුම් පිලිස්සුම් ක්‍රමයේ වගේ. විවිධාසනා ක්‍රමයේ සමත ක්‍රමය නිර්වින්දනය කළ කරන එකක් වගේ. ඉතින් මේ වගේ මේ සලායතන වශයෙන් තියෙන අධ්‍යාත්මික ආයතන 6 වෙන්කොට දැකීම පවා අර වේගෙන් දුවන බුදුරැස්මාලාව වේගය අඩු කරනකොට 6කට වර්ණාවලියට බෙදලා පේනවා වගේ. ආ එහෙම නැත්නම් මේ කැරකෙන ෆෑන් එකේ වේගය අඩු වෙනකොට මේක පිටි පේනවා වගේ. එහෙම නැත්නම් ජෙනරේටර් එක වේගය අඩු කරනකොට ඒකේ වැඩ කරන දැතිරෝධ කැරකෙන වේගය සහ කෑම් වැඩ කරන වේගය දක් ගන්න පුළුවන් වගේ. ඔය දේශීය කරන්ට් එක දෙද්දී ඔක බලන්න ගියාට මොනම දෙයක්වත් පේන්නේ නැහැ. පේන්නේ වලාකුලක් වගේ දැති රෝධයක දැති ගණන් කරන්න බෑ. ඒ වගේම අත ගෑවොත් කරන්ට් එක වදිනවා. ඒ නිසා මේ වේගය අඩු කිරීම මේ සද්ධාවෙන් කරන්න බෑ. ඒකට කුසල ඡන්දේ පහළ වෙන්න ඕනේ. කැප කරන්න ඕනේ. කරබැලීමේ ආසාව පහළ වෙන්න ඕනේ. අහල වුණාට පස්සේ සරුවචන් වහන්සේ අපට දෙන ක්‍රමේ තමයි මේ හයෙන් අඩුම වේගයෙන් කරකවෙන්නේ නැත්නම් ඍජුවෙන්ම දැක ගන්න පුළුවන්. ගොරෝසු විදියට අත්දකින්න පුළුවන් කායනුපස්සනාව විතරක් තියලා ඇස් දෙක වහගන්න සාධන තැනකට යන්න රස ගඳ උනන්දු වෙන්න එපා. කයට යමක් නොකර. එහෙම නැත්නම් චේතනා පහල කරගන්න නැතුව. එහෙම නැත්නම් අපේක්ෂාවලින් තොරව. එහෙම නැත්නම් ආශාවලින් තොරව මේ කයට මොකක්වත් නැතුව නතර වෙන්න ඉඩ දීලා ඒක දිහා බලන් ඉන්නයි කියන. අමාරු. ඒ කියන්නේ ඒ තරම්ම මේ කය නටවල නටවල පුරුදු වෙලා මේක එක තැනක තබා ගැනීම අපිට පේන්නේ කරදර කිරීමක් වශයෙන්. ඇත්තටම වදයක් ඕන විදිහකට අපිට නටවන්න පුළුවන්. ඇත්තටම නටනකොට තමයි ඒක ශක්තිය වැඩියෙන් වැය වෙන්නේ. නමුත් ඊට වැඩිය අමාරුයි එක තැනක තියාගෙන ඉන්න එක. ඒක නිසා දැන් දවස් 4 වැඩමුළුවට ඔක එච්චර තේරෙන්නේ දවස් 10 වැඩමුළුවක් නම් හතරවෙනි දවස වෙනකොට gedere යන තරමට ඇඟරි දෙනවා. කුඹුරු කොටනට වැඩි ඇඟරි දෙනවා. ගල්පස් රාජකාරී කරනට වැඩි ඇඟරි දෙනවා. මොකද මේ එක තැනක ඉඳගෙන ඉඳලා. ඒ තරම්ම මේ ඇඟ නටවලා මේ ඇඟෙන් අණුන් නටවලා මේ ඇති කරලා තියෙන පුරුද්දට තියෙන කෑදරකම. ඉතින් අපි හිතමු කොයි වෙලාවක හරි කාට හරි තේරුනොත් මේ කුසල ඡන්දයෙන් කළ යුතු දේ නම් මේ සලායතනෙම පොකුර පිටින් අල්ලන්න ගියාට දොඩංගුඩ බදාගත්තා වගේ එකක්වත් අහුවෙන්නේ නැහැ. ඔගේ එකක් ගනි. එතකොටත් ඒ ගන්න එක සරුවචංශ අනුකම්පාවෙන් අපට කියනවා සරුවචනාංශගේ ආර්ය පරිවේශනයේ ප්‍රතිඵලයක් වශයෙන් කය ගන්න. මොකද කය කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අත ගාලා බලන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් කයේ ඔපය විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. අපි ශර්මයේ හැමතැනම කයේ ඔපේ තියෙනවා. ඒ නිසා මේ කයට හිත දැමීමත් ඔය උඟාක් ඉහළින් හිතන අයට දාර්ශනිකයන්ට පෙන්නේ පසට යමක් කියලා. නිසා කැමති නෑ තමන්ගේ කය භාවනා අරමුණු දැක් කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ කය සතිපට්ඨාණයට අරමුණු කරන්න මුග දෙනෙක් කැමති නෑ කාරණා කීපයක් තියෙන එකක් තමන්ගේ කයට තමන් වෛර කරනවා. ඒකයි අපි මේ කය මේ රූපලාවන්‍ය කරන මේ තියෙන ක්‍රමේ හොඳ නැහැ. මේක නිතරම අලුත් වැඩියා කරන්න ඕනේ. මේකට එක එක එක එක දේවල් කරනවා. ඒකෙන් පේන තියෙනවා තියෙන ක්‍රමයට වෛර කරනවා කියලා. දෙක කය පිළිබඳ ඉගෙනීම භෞතික විද්‍යාව. ත්‍රිමාන රූපයක් තියෙන ඝන වස්තුවක් පිළිබඳව හැදෑරීම භෞතික විද්‍යාවේ කිසිම මැජික් එකක් නැහැ. කිසිම ආගමික හැඟීමක් නැහැ. කිසිම ආධ්‍යාත්මික හැඟීමක් නැහැ. නිසා සමහරු පැත්තකට දානවා. ඉතින් මේ ගොඩාක් ක්‍රම නිසා සර්වචාන්සර් ගොඩාක් කුසල ඡන්දේ ඉල්ලා හිටින්න වෙනවා මං කියන දේ අහපල්ලා. ඔය සලායතනෙම උගන්න දෙන්නම්. මේ මාත්‍රකාට බැස ගන්න පුළුවන් කය හරහා. එයිතා නිසීදති පල්ලංකම් නිසි පළඟ බැඳ වාඩි වෙන්න. ඒකම ලොකුම ලොකු වෙනසක් අපේ භාවනා ජීවිතේ. උග දෙනකින් ඇහුවොත් භාවනා කරන්න යන් කියලා බෑසෝ අංශයක තැනක ඉඳගෙන ඉන්න බෑ මට. ඉතින් ඒ යන්නෙම නැහැ. ඒ ඒ තරම්ම මේ මේ දෙන උපදේශ නూరుටයි අරියාදුටයි තේරුම් ගන්න තියෙනවා. අපි හිතමු එහෙම කරන්නේ නැතුව යම් කිසි කෙනෙක් කානුපසනාවට ගියයි කියලා. ඒකල ගිහිල්ලි වෙරලා මෙයා කය කියලා අල්ලගන්නේ උද්දම් පාද තල ආදෝකේ සමත්තක තචපරියන්තං පූරං නානප්පකාර අසුචිනෝ පච්ච වේක්කති කියන විදිහට කෙස්වලින් යට පා වලින් උඩ හැම පිරිකේ කොට ඇත්තා වූ මේ ප්‍රදේශ අපි අජ්ජත්තික කියලා කියනවා. අජ්ජත්ත කියලා කියන්නේ ඔය දෙතිස් කුණපේ ගැන කතා කරනකොට උද්දම් පාද තල පාතලෙන් උඩ අදෝ කේසමත්තක කෙස්වලින් යට තචපරියන්තං හැම පිරිකේ කොට ඇත්තා වූ මේ දේ ඉතින් මේක අජ්ජත්තේ කියලා ගත්තට පස්සේ හිතනද කවදා හරි අජ්ජත්තේට අපිට හිත ගන්න පුළුවන් වෙයිද බහිද්දාවේ අරිඹුවක් හරි කරලා කල්පනා කරනවා. බාහිර ලෝකයේ පිළිබඳව කෙස් ගහක තරම හෝ කල්පනාවක් තියෙන තාක්කල් හිත චිත්තක්ෂණයකටත් ඇතුළට ගන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට කයේ හිත පාත්තන්න බැරි එකක් ඉස්සලා කිව්වේ මේ කයට අපි වෛර කරනවා. මේ කයේ එන ගඳටවත් කැමති නැහැ. ඒ වගේම බාහිර ලෝකයේ චිත්තක්ෂණයකටත් අයින් කරන්නත් බෑ. මේ කයේ නාමයෙන්, කායනපසනා නාමයෙන්වත් කරන්න කැමති නෑ. එහෙම නැත්තම් කියනවා එච්චර දේවල් කරලා ඉගෙන ගන්න මොකද්ද මේ කයේ තියෙන්නේ. ඒ නිසා අපි විවිධ කරුණු ඉදිරිපත් කරනවා මේ කයට හිත ගන්න කැමති නැති වෙන්නේ. ඒ නිසා අපි හිතුව මේවා දැනගෙන බණ අහලා ධර්ම සාකච්ඡා කරලා නැවත නැතු උනන්දුලා කයට හිත ගත්තයි කියලා කියන්නේ එක චිත්තක්ෂණයක් හිතන්න කාට හරි અભීත ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් පරියන්කේදී මට එක චිත්තක්ෂණයක් 100%ක්ම කයේ හිත තිබ්බයි කියලා. ඒක නොකිය වෙන කොටස තමයි මේ චිත්තක්ෂණෙ මුල් ලෝකෙම දන් දුන්න දාන කුසලයේ සිද්ධ වෙලා තියෙන්නේ. සියලුම ලෝකයේ චිත්තක්ෂණයට අතහැරලා තියෙනවා. අඩු ගන්න අතීත අනාගත වශයෙන්වත් ලෝකේ අභිරමණය කරන්නේ මෙතනින් පිට වෙන තැනක් ගැන හිතන්නෙත් නෑ මෙතනින් මමෙන් පිට වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නෑ අපි දැන් මම දැන් මෙතන කියලා ඒ චිත්තක්ෂණය යා නිර්මල කරගන්නවා නික්ලේශී කරගන්නවා කයේ හිත පිටනවා මෙතන ඉන්න කාටවත් ඒක බැරි කෙනෙක් නෑ නමුත් ඒ වෙලාවේදී මගේ හිත කයේ තියෙන කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නෑ එතන තමයි ඔය භාවනාවක් බවට හැරෙන්නේ එක චිත්තක්ෂණයකෝ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නකොට මගේ හිත දැන් තියෙන්නේ මේ කයෙය. ඒ නිසා මම දන්නවා පැහැදිලිව බාහිර ලෝකේ නෙමෙයි අජත්ත කයේ තියෙන්නේ කොහොමද දන්නේ? අහන්න බලන්න ලංකාවේ ඉන්න හැම ජනතාවගෙම ප්‍රශ්නාවලියක් දීලා කයේ හිත තියෙන බව දන්නේ කොහොමද කියලා එක්කෙනෙකුටවත් කියන්න බෑ. ඒකට භාෂාවක් නැහැ. ඒකට ව්‍යාකරණයක් නැහැ. අපිට ඕනම කුණු හරපයක් කියන්නේ ව්‍යාකරණ තියෙනවා භාෂා තියෙනවා. මම දැන් මෙතන කියන එක විස්තරකරනද කිසිම භාෂාවක කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම ගැඹුරුයි මේක. ඒ තරම්ම ආධ්‍යාත්මයක් තියෙන. ඉතින් ඒ නිසා කෙනෙක් හිටියද නැද්ද කියලා තව කෙනෙක් ප්‍රශ්න කෙරුවොත් එයා වාදයෙන් පරද්දන්නත් බෑ දිනවන්නත් බෑ උත්සාහ කරන්න කියනවා කයට හිත ගන්න ඊට පස්සේ කියනවා ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද දැන් මේ මොහොතේ සතිය පිහිටියා අප්‍රමාද වුණා කයෙහි හිත පිහිටියයි කියලා කියන්නේ. ඉතින් අපි කියන්නේ මේක හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා නෙවෙයි කියලා දන්න ගතියෙන් අපි කියනවා. ඉඳගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා නෙවෙයි කියන දන්න ගතියෙන් පොඩි සාපේක්ෂතාවාදයකින් තමයි කයෙහි හිත පිහිට බව කියන්නේ. එහෙම නැතුව කේවල වශයෙන් කයෙහි හිත පිහිටියා කියලා කියන ක්‍රමයක් නැහැ. ඒ නිසා යෝගාවචර හරි අසරණයි. යෝගාචරයෙන් ඉල්ලුවාට ඉඳලා කියපම් මොකද උනේ කියලා යෝගාචරය තටමකට ගන්න බෑ. ඒ නිසා ගුරුවරුන්ට සිද්ධ වෙනවා ආප්තෝපදේශ හදලා මේ උනන්දුවක් ඇතිකරනද මෙන්න මේ මේ උත්කමවට උත්සාහ කරන්න කියලා. ඒවට අපි ක්‍රමසහ විදි කියලා කියනවා. එකක් තමයි මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගියොත් නැත්නම් සතිය පිහිටියොත් ඉන්න ඉරියව්වේ හැම කෙනෙකුටම පුළුවන් වෙයි දැකගන්න උත්සාහකරනද මැරිලා නැහැ කියන එක වැටහෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ මැරිලා නම් දන්නේ නැහනේ. නෙමෙට පණ තියෙනවා. නැත්නම් භවය තියෙනවා. මම ඉන්න බව ඔක නම් භවය කියන්නේ ඔකට තමයි. ඉන්න බව දන්නවා මැරිලා නැති බව දන්න. මෙන්න මේක මේ ඉන්න බව මැරිලා නැති බව කියන්න වචන නැහැ. ඒ වගේම දැනගන්න පුළුවන් ගේ මට නිින්ද ගිහලා නැහැ කියලා. ඒ වගේම දැනගන්න පුළුවන් ගේ මට සිහි නැති වෙලා නැහැ, සිහි මූර්ජා වෙලා නැහැ, සිහි තියෙන නිසා නිින්ද ගිහලා නැහැ, මැරිලා නැහැ, සිහි නැති වෙලා නැති බව තමයි කෙනෙකුට වර්තමාන මොහොත ප්‍රත්‍යක්ෂණය කරගන්න තියෙන මේ කයේ කය අනුව පිහිටනවා කියලා කියන්නේ කායේ කාය අනුපස්සී විහෙරති කියලා කියන්නේ මම මැරිලා නැහැ මට නිින්ද ගිල්ල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ අවුරුද්දක් මේක ඉඳලා බලන්න අවුරුද්ද ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මේ ගතිය ගෑනු පිටිමකමක් තියනවද කියලා මේ ගතිය දෙන්නේක වෙනසක් තියනවද කියලා මේක මම දකින්න හැටි බුදුහාමතුරු දකින්න හැටි වෙනසක් තියනවද කියලා ඒ තරමටම කෙලින්ම බුදුන් අත්දකින්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කෙලින්ම ධර්මය අත්දකින්න පුළුවන් තමයි ක්‍රමයක් මේ කෙලින්ම සංඝගණයට යන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කෙලින්ම සීලෙ තියනවා කියන ක්‍රමයක් තමයි මේ වර්තමාන මොහොතේ යම් වෙලාවක සාදරයෙන් Taman වාඩි වෙලා මුදුවට ඇස් දෙක වහගෙන මේක බලන ගමන් දැන ගන්නවත් දකින්නවා මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ. මේකට අපි කියනවා ආප්තෝපදේශ කියලා. එනත ආප්තපද කියලා. එහෙම නැත්නම් මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා අල්ලන්න පුළුවන්. හැබැයි අතීතේ ඉන්නවා නම් කියන්න පුළුවන්. මං හිතේ මේ මේ මේ දේ. ඒකට කියනවා පශ්චාත්තාපය කියලා. අනාගතයට ගියානම් කියන්න පුළුවන් තිගැස්මක් තියෙන්නේ සිලිලාරයක් තියෙන්නේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ලොකු උනන්දුවක්. දැන් වර්තමානයේ හිත තියනවා කියන්නේ ලකුණක් නැහැ. අතීතේ නම් අසවල් දේ තියෙනවා අනාගතේ නම් අසවල් දේ තියෙනවා සරුවචනාංශේ සඳහන් කරනවා අතීතෙට ගිය හැම හිතක්ම පශ්චාත්තාවයක් කියලා. සරුවචනාංශේ සඳහන් කරනවා අනාගතය කියලා කියන්නේ හැම වෙලාවෙම විකම්පිතයක් කියලා. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. අතීතයට ගියා නම් අතීතාතුන් අතීතානුධාවනං චිත්තං වික්ඛෝපාන පරිතං වික්ෂෝපේ. ඉතින් මේ වික්ෂෝපයක් නැතුව අතීත සීලීලාරයක් කුතුහලයකුත් නැතුව වර්තමානයේ හිටියාම කියන තියෙන අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා තමයි. ඒ වගේම වෙන කෙනෙක් ගැන නෙවෙයි කල්පනා කරන්නේ වෙන තැනක් ගැන නෙවෙයි කල්පනා කරන්නේ. එතකොට අපි කියන එක මම දැන් මෙතන. මේ හැම ආකාරයෙන්ම අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ අධ්‍යාත්මික ආයතන හයෙන් කායානුපස්සනාව කියන එක හොඳ ස්ථාවරයක තියලා එතන සතිය ස්ථාපිත කරලා සතිපට්ඨාන කරලා ස්ථාපිත කරලා එතනින් වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ බරපතල ප්‍රශ්නයක් වෙනවා බරපතල අපහසුකමක් තියෙනවා කවුරුවක්වත් හිතන්නේ මේක භාවනාවක් කියලා. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට මට උරගා බලන්න පුළුවන් අතීත අනාගතේ නෙවෙයි කියලා. වෙන කෙනෙක් ගැන නෙවෙයි කියලා. වෙන තැන හරි ඉතින් පුළුවන් තමයි ඉතින් මොකක්ද ඇති වෙඩි. ඔය කිසිම පොතක ලියවිලා නැහනේ. අභිධර්ම පොත් ඔක්කොම කියවලා බලන්න එකකවත් නැහැ ඔය. අටුවාචාර්යනසලා මෙච්චර විතර පොත් මිටියක් ලියලා තිනවා. අඩි 4ක් 5ක් විතර උස පොත් මිටියයි. එකකවත් ඕක ලියලා නැහැ. ඉතින් ඒ නිසා ඒව කියවන්න කියවන්න අපි කොහෙදෝ නන්නත්තර වෙනවා. හැබැයි සරුවචනාංශය කියලා තියෙන සූත්‍ර බලනකොට පේනවා ඥානවන්තයාට ඉඩ තියලා තියෙනවා මේක කියන්න බැරි බව හැබැයි පුතේ සංනිවේදනය කරන්න බැරි හැබැයි පුතේ ඒ වුණාට අත් දකින්න පුළුවන් කියලා. මේ අත්දැකීම කොච්චර ගැඹුරුද කියනවනම් ඕකට කිසිම පැකිලීමක් නැතුව නිවන කියලා කියන්න පුළුවන්. යම් මොහතක Taman ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන ඉන්න බව දැනගෙන ආ මේ වෙලාවේදී මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා දන්නවනම් අර අරය ගැන හිතනව නෙවෙයි මෙතන ගියා නෙවෙයි කියලා දන්නවනම් අන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බලන්න අත්දකින්න බලන්න අත්විඳින බලන්න ඒක කිසිම දවසක හටගත්ත හිතක් නෙවෙයි කිසිම දවසක මැරෙන හිතකුත් නෙවෙයි කිසිම තැනක දෙයක රඳා පවතිලා තියෙනකුත් නෙමෙයි. ඒකේ කිස් දෙන්නේක වෙනසකුත් නැහැ. ඒ කෙලින්ම සරුවචනාංශෙම තමයි. සරුවචනාංශයෙන් හිටියත් මම එතන හිටියත් අත්දකින්න එකමයි. ඉතින් මේකටනේ වෛර කරලා තියෙන සංසාරෙම. මේ චිත්තක්ෂණයට වෛර කිරීම තමයි විනෝදාන්ත කියන්නේ. මුද්දර එකතු කරනවා, නටනවා, ගායනවා, ඉගෙන ගන්නවා, අර විනෝදාන්ත කරනවා, මේ ශිල්ප කරනවා හැම එකකින්ම කරන්නේ ওই චිත්තක්ෂණේ කාබාසිනිය කරන්නේ. අපි සාමූහික වශයෙන් කරන්නේ තිච්චරයි පුද්ගලිකව කරන්නේත් එච්චරයි. ඒ ඔක්කොම අතහැරලා මේ චිත්තක්ෂණ වල හිත තියනවා කියන එක උපමාවකට සරුවචනසේ කියනවා මේකට මම නෙවෙයි උපමාව දෙන්නේ ඉදි කට්ටක් කෙලින් කරලා ඕකට අබහුරක් වක් කරන්න කියනවා ඉදි කට්ට උඩට හිටීද කියලා අහනවා ඒක අබයටයක් හරි ඉදි කට්ට උඩ. ඒ වගේ කියනවා මේ වර්තමාන මොහොතේ හිත ගන්න එක අරගෙන ඒක අනුමත කරන එක. ඒක අභි ඒක සමාදම් වෙන එකට. ඇත්තටම කියනවා නම් හිත ඇරගෙන ඒ බව දන්නකම ඒක සමාදම් වීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. හිත ගන්න එක වර්තමානට සතිය දැන් මම ඉන්නේ සතිය බව. තාඩම්බරව දන්නවනේ ඒක සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ නිසා සතිය හුඟ දෙනෙකුගේ තියෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ සතියයි මේක වටින දෙයක් මේකයි කල යුත්තේ කියන එක දන්නේ නැතිකම නිසා අර මැනිකර පය ගැහිච්ච පොට්ටයා වගේ අන්ධකාරය වගේ කහුලා ගන්නෑ. ඉතින් කවදා හරි මේක අහුලා ගත්තයි කියලා හිතන්න. මගේ ජීවිතේ මධ්‍යම වයසේදී හෝ තරුණ වයසේදී හෝ වැඩිමහල් වයසකදී අකරතැබ්බකදී හෝ සාමාන්‍ය ක්‍රමයට මම දැන් මෙතන ඉන්නවා කියන කවබෝධ කරයි කියලා දැනගත්තොත් එතන යාට ගොඩාක් විවිධාංගීකරණය කරන්න පුළුවන් ඊතර පැතර වැඩෙන්න පුළුවන් මේ කය යම් ආකාරදී යතා යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් පජානාති යම කය හිටගෙන තියෙනවනම් ඒ බව දාන්න කය තැම්පත් කරලා තියෙනවා ඉඳගෙන ඒ බව දාන්න. කය තැම්පත් කරලා තියෙනවා නිදාගෙන ඒ බව දාන්න. කය තැම්පත් කරලා තියෙනවා වාඩි වෙලා ඒ බව දාන්න. යතා යතාවා කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරද කය පිහිටන්නේ තත තතනම් පජානාති. ඒ බව දන්නවනම් manussකමම නිවන. ඊ පවතින පවතින ඉරියව්වේ මෙතනයි මෙතනයි සතිය තියෙන කියලා දන්නවනම් manussකම කියන්නේම නිවන. කවුද බලන්නේ ඒක දන්න කෙනා? කවුටක්වත් කැමතිත් නැහැ, අගේ කරන්නෙත් නැහැ. හැබැයි ආර්යයා ඉන්න තැන මෙයා ඉන්න තැන නම් අපි දන්න මාන්ලි පොන්ස් එක කොයිද ඉන්නේ, ගාමිණි පොන්ස් එක කොයිද ඉන්නේ කියලා දන්න. දිග කොච්චරද, පල්ල කොච්චරද, උස කොච්චරද, සරසවි පත්‍රේ ගත්තත් කියවත හැකි. උඹේ දිග පල්ල කොයිද ඒව දන්නේ නැහැ. එක එකක් දන්නේ නැහැ. එකෙකුටවත් දැක ගන්න විදියක් නැහැ. මොකද Tamanට තමන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඔය අපිට පේන්නේ පිට තියෙන දේවල් විතරයි. ඇතා දන්නේ නැතුළු මැරෙන මොහොත වෙනකන් ඌ කොච්චර ලොකු එකෙක්ද කියලා. මොකද ඌේ කන් දෙක නිසා ඌට පිටිපස පේන්නේ නැහැ. මැරෙන්න මොහොතකට ඉස්සලා ඌට පේනවලු යකෝ සාකි මේ බව දන්නවනම් මම පොළවත් හොල්ලනවනේ කියලා තටමනකොට මැරලා වැටෙනවා. හැම කෙනාටම මේ අනුස්සකම වැටෙන්නේ මරණ චිත්තක්ෂණේ පමණයි. එතින් දිනවා මේ ඔක්කොම අජ්ජත්තික ආයතන ඔක්කොම ඇතුළත හිතන්න පටන් ගන්න. ඒකට ලুকু අබැග්ගයක්. ලොකු බලාපොරොත්තු නැති දෙයක්. මොකද ඉන්නකම් මේකට වෛර කරගෙන හිටියා. දැන් එක පාරට පේන්න පටන් ගත්තාම යෝගාවචරය හිතන යම් මොහතක යත යතාවා කායෝ පනිහිතෝ හොති තත තතනම් පජානාති කියලා යම් යම් ආකාරයකට කාය පිහිටන්නේ ඒ ආකාරය දන්නවනම් එයා තව පොඩ්ඩකින් මැරලා යනවා කිව්වත් ඒ ඉන්න ඉරියව්ව මිසක් අයිගා චිත්තක්ෂණේ මැරනවා කියන එක එච්චර හිත කලබල කරන්නේ නැහැ. මේ ඔක්කොම මම මේ මෙතෙක් වෙලා කතා කරේ මේ කායානුපස්සනාවට හිත ගියාට පස්සේ ඒ යෝගාවචරයට ලැබෙන ප්‍රස්තාව ඉඩ විවිධාංගීකරණය අසීමිතයි මේකට නොයන්න තමයි අපේ මේ එක එක දක්ෂකම් එක එක හැකියාවල් එක එක ක්‍රියාකාරකම් එක එක ශිල්ප ඔක්කොගෙම කරන්නේ කිසිම මොහොතක මේකට ගන්න දෙන්නේ නැහැ ඉතින් කවුරු හරි මේක අරගෙන මම දැන් මෙතන ඉන්න එක තමයි මගේ ජීවිතේ වටිනාම දේ. ඒක ලොකු ප්‍රභවයක්. ලොකු ශක්තියක්. මේකට මනුස්සත්ව ප්‍රතිලාභය කියන්නේ. මේකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, සද්ධර්මයක් ඇහිලා, සත්පුරුෂයොත් හම්බ වෙලා මට තාම මේක කරගන්න බෑ කියලා පටන් ගත්ත කෙනා යම් දවසක මේක යම් ප්‍රමාණයකට කය පීඨන පීඨන ආකාරයට දැනගන්න උත්සාහ කරයි කියලා කිව්වොත් එයා ඒ කය පිහිටන ආකාරයේ දැනගන්න ගන්න උත්සාහය තුළ එයාට රූප බෙනීම කියන කාරණාව නිසා මේ ව්‍යාපෘතිය කඩා වැටෙන වෙලාවට. සද්ද ඇහිම නිසා මේ කයේ හිත පැවතීමේ කෘත්‍ය කඩා වැටෙන වෙලාවක් එනවා. ගන්ධ රස නිසා කයේ අනිකුත් වේදනා නිසා හිතට එන වල්බూరు අදහස් නිසා මේ ඇති කරගත්ත කයේ කය අනු බලන ගතිය කැඩෙනවා. ඉතින් යාට තේරෙන්න පටන් ගන්නවා මේ කයේ තියෙන ඔපේ නැත්තම් කාය ප්‍රසාදේ කියන එකට හිත තියාන ඉන්නකොට රූප මේ රූප ප්‍රසාදේකට කැමති නෑ. එයා බලනවා රූප ප්‍රසාදයට හිත ගන්න. එහෙම නැත්තම් සෝත ප්‍රසාදේ කැමති නෑ. කාය ප්‍රසාදේ හිත පවතිනවා දකින්න. මොකද ඒවා ඊට වැඩි බොහොම වර්ණවත් චරිත. සක්‍රීය චරිත. ගාහන ප්‍රසාදේ කැමතිත් නැහැ, ජීව ප්‍රසාදේ කැමතිත් නැහැ, මනෝ මන ප්‍රසාදේ මනායතන කැමතිත් නැහැ. ඒ නිසා කාය ප්‍රසාදේට තේරෙන්න පටන් ගන්නවා. උපරිම කුසල ඡන්දේ තියෙනකොට, උපරිම සතියේ තියෙනකොට, උපරිම අප්‍රමාදයේ තියෙනකොට නම් මේක තියන්න පුළුවන්. හරියට ඉදිකටක් උඩ අබෑටයක් බැලන්ස් කරා වගේ. නමුත් රූපයක් දකිනකොට සද්දයක් ඇහෙනකොට ගන්ධ රස පහස් කරන මේක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ මේ එකම කයේ තියෙන ආයතන 6 ඒකේ තියෙන විඥානයේ හිත දිනා ගැනීම සඳහා පුදුමාකාර රණ්ඩුවක් කරනවා ගේ ඇතුලේ එක මිනිහෙක් අසාද වැඳපු ගෑනු 6 දෙනෙක් වගේ. සපත්නීන් 6 දෙනෙක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඉතින් එක මිනිහෙක් අසාද වැඳපු ගෑනු 6 දෙනෙක් දැන් කාලේ තියෙනවා නේද මුස්ලිම් මිනිස්සු ගාව තියෙනවා. හත් දිනෙතකොද පුළුවන් කියලා කියනවා. හැබැයි මුස්ලිම් මිනිස්සු නම් කියනවා ඕක ඇත්තෙත් නැහැ කියලා. කොහොමද ඉන්දස්නෙට ගත්තට මං හිතන්නේ මුස්ලිම් මිනිස්සු මයිත් එක තරහ වෙයි කියලා. ඉතින් එක මිනිහ එක ගෑණියක් බඳපු මිනිහා දන්නවා මොකද්ද උනේ කියලා. දෙන්නෙක් බඳනවා. තුන් දෙනෙක් බඳනවා. හතර දෙනෙක් බඳනවා. ඉතින් ලස්සන උපමාවක් අටුවචාන් වහන්සේලා දෙනවා. ඒක පස්සට කියන්නේ නමුත් මම මේ වෙලාවේ මතක් කරනවා. යම් වෙලාවක මේ සංසාරේ තියෙන දුක් දැනිලා එයාට මුංචිතු කම්මිතා ඥානෙ පහළ වුණොත් මිදෙන්න ඕනේ කියලා. මේකෙ මිදෙන්න ඕනේ කියලා එතකොට අර එකතු කරන අදහස නෙවෙන්නේ පලා යන අදහසනේ තියෙන්නේ. ඒකට උපමාවක් දෙනවා ගෑනු 6 දිනක් බඳව මිනිහෙක් ගෑනු 6 දිනාගෙන් පැනලා යන්න ගන්න උත්සාහය වගේ කියලා. මේ එක ගෑන්ගෙන් පැනගෙන යන්න බැරුව බර ගාණක් ඉන්නවා මේ වෙලාවේ මේ වැඩි කර ගන්න බැරුව. ඉතින් 6 දිනක් හිතා ගන්න. ඊට හපන් මේ විඥාණයට වෙලා තියෙන්නේ මේ අජ්ජත් ආයතන 6ම විඥානයේ අවධානය උද්දර ගන්න හදනවා. ඒකට ඔය මං නිල් මේ පෙරදිනේ ඉන්න කාලේ ඒ වේලුවන් ධම්ම ගෲප් එකේ ඉඳද්දී අපිත් එක්ක හිටපු වැඩිහිටි කාන්තාවක් මේකට නිදර්ශනයක් දුන්නා. එක අමාත්‍යංශයක් අරසේ දෙපාර්තමේන්තු 6ක් තියෙනවා කියලා හිතන්නේ කියලා. ඒ දෙපාර්තමේන්තු 6ටම දෙපාර්තමේන්තු ප්‍රධානීන් 6 දෙනෙක් ඉන්නවා. ඇමතිතුමාට ඉන්නවා පුද්ගලික ලේකම්වරියක් බොහොම උහුරු බූටි ලස්සන කෙල්ලක්. අර පහය දෙනාම යන්න ඕනේ යාගාවට උදේට ගියාට පස්සේ මොන හරි වැඩක් කරගන්න. ඉතින් හය දෙනාම උදේට ගියාම අර ඉන්න ගෑන් ළමගේ අවධානය ගන්න මේ හය දෙනාම ගන්න ප්‍රයත්නය ඒ මොකද ඒ ඇමතිතුමාගේ ලේකම් තුමිය ගාව තමයි මේ ඔක්කොම එන තොරතුරු ඩීකෝඩ් කරනවා කියලා කියන්නේ පැක් කර තැම්පත් කරන්නේ ප්‍රകൃති ආකාරයෙන් නෙවෙයි පොඩ්ඩක් වෙනස් කරලා රහස් භාෂාවකින් කියලා හිතා ගන්න. ඉතින් ඒක නිසා ඒ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගිහිල්ලා අර ලේකම්තුමියගේ අවධානය ගන්න හදනා වගේ 6 දෙනාම රණ්ඩු කරනවා. රණ්ඩු කරනකොට ඇහැ තමයි ගොඩාක්ම හැන්සම්. එහෙම නැත්නම් බොහොම සිත් ගන්න සුළු පුරුෂයා. ඉතින් ඒ නිසා කාන්තාවගේ හිත බොහොම ඉක්මනට ඇහැට ගන්න ලේසි. ඊගාට කන ඊගාට නාසය ඊගාට දිව ඊගාට කය ඊගාට මන. ඒතර මේ කය ගිහිල්ලා ඉල්ලුවාට අවධානය අර කාන්තාවේ ගන්න බෑ මොකද ඊට වැඩිය ඇහැ සිත් ගන්නාසුලුයි මත් කරවනසුලුයි ඒ නිසා කයෙහි අවධානය තියාගෙන ඉන්නකොට ඇහැට එන රූපයක් නිසා විඥාණය කාය විඥාණය කපාරට චක්කු විඥානේ බවට පත් වෙනවා. පැදුරටත් නොකිය කරන්නේ. කයේ හිත පවත්වාගෙන ඉන්නකොට මනෝ රූපයක් හෝ සාමාන්‍ය රූපයක් පේනවනම් එකපාරට අර තිබුණු එකලස කඩලා දාලා හිත කාය විඥානේ ඉඳලා චක්කු විඥානය බවට පත් වෙනවා. ඉතින් මේ හය දෙනාටම ප්‍රේම කරන්න ඉන්නේ එක කාන්තාවයි. ඒ ප්‍රේමයේ සඳහා මේ හය දෙනාම දිවා රාත්‍රී තමන්ගේ සිත් ගන්නසුළු ගතිය වැඩි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ හය දෙනා අතර තියෙන සටන ඔක්කොටම එකා කියලා මං කිව්වට එකියක් කියලා කිව්වට ඒ ඒ කෙනා පුදුමාකාර රණ්ඩුවක් කරමින් ගත කරන්නේ මේ විඥානයගේ අවධානය ලබා ගන්න. මේක පිළිබඳව මෙන්න මෙහෙම උපමාවක් මම කියනවා මම මේ කියන එක තහවුරු කරන්න. ඔය ඥාන වීර කියන ඥාන මෝලි හාමුදුරුවෝත් එක්ක ලංකාවට ආපු බුන්දල හිටපු ස්වාමීන් වහන්සේට බොහොම හොඳ භාවනා අත්දැකීමකුත් තිබුණා. <coughs> හොඳට යමක් කියන්න පුළුවන් ගතියක් තිබුණා. එනිසා ඒ ශාංශ කොට දෙනෙක් එක්ක ලියුම් ගනුදෙනු කරලා කාරණාවල් ලස්සනට කියලා දෙමින් හිටියා. නමුත් උග්‍රම උග්‍ර බඩිය දැවිල්ලක් තිබුණා. ඒ ශාංශ අවසානයේ විනිශ්චය කරා සීදී නසගන්න. ඉතින් ඒ ශාංශට මේ කයට කරදර නොකර සීදී නසා ගැනීම සඳහා ගොඩක් ව්‍යාපාර කරා. ව්‍යාපාර කරපුවා අන්තිමට කිරුවේ මොකද්ද? ඔලුවට පොලිචිනයක් දාලා රබර් බෑන්ඩයක් දාගෙන ඉන්න එකයි. එහෙම ඉන්නකොට ටික වේලාවක් පිට කරන කාබන් ඩයොක්සයිඩ්ම තමයි ආපහු ගන්න වෙන්නේ. ඒතකොට ටික ටික ටික ටික මැරෙන්න පටන් ගන්නවා. ඉතින් එක දවසක් මේ ස්වාමීන් වහන්සේ කරනකොට දැන් ක්ලාන්ත වෙන්න කිට්ටුයි. හොඳටම ජීවිත තර්ජනේ ඇවිල්ලා අර බෑග් එක ඇතුලේ තියෙන අන්තිම ඔක්සිජන් ටික උරා ගන්න හෘදේ වස්තුවත් දඟලනවලු අක්මාවත් දඟලනවලු හැම උපකරණයක්ම දඟලනවලු ඒ ස්වාමීන් වහන්සේට තේරිලා තියෙනවා මේක මම කියලා කිව්වට අර අවසාන ඔක්සිජන් ටික ගන්න ඇතුලේ ලොකු රණ්ඩුවක් යනවා කිය. එතකොට මේ චාන්සර් බය නිසා පොලිසින් එක ගලවලා තියෙනවා. ගලවලා මේ සටහන් ටික ඔක්කොම ලීලා තියෙනවා. මේ ඔක්සිජන් ගොඩක් තියෙන නිසා ප්‍රශ්නයක් නෑ අපි ඇති වෙන්න මේ පාවිච්චි කරාට මේක අඩු වෙන්න පටන් ගත්තට පස්සේ වම් කකුලට වැඩිය දකුණු කකුල උත්සාහ කරනවා ඒක ගන්නේ හෘදේ වස්තු ගන්න උත්සාහ කරනවා අක්මාව ගන්න උත්සාහ කරනවා මේගොල්ල අතර කිසිම අනුකම්පාවක් නැහැ මම දැක්කා දැක්කට පස්සේ මට තේරෙනවා මේ එක මල්ලේ දාගෙන හිටියට මේ ඇතුලේ තියෙන පුදුමාකාර රණ්ඩුවක් කියලා හැබැයි යටින් ලියලා තියෙනවා මම එදා බයලා නතර කරා මට ෂුවර් මං ඊගාව දවසේ මේ පැත් මටම පයින්න පයින්න කියන්නේ මං සීජි නසා ගන්න මං අන්තිමට ගිහිල්ලා ඉන්නේ කියලා ලියුමක ඔක්කොම විස්තර දීලා තියලා ඊගාව සැරේ පොලිතින් එක දාගත්ත ඉවරම වුණා එතකොට තමයි තේරෙන්නේ මේ වස්තු හිග වෙච්ච ගමන් මේ ඇතුළත තියෙන සලායතන පවා එකිනෙක අරඬු කරනවා. ඒක හොඳට පේනවා යෝගාවචරයට කායනපසනාව කරනකොට අපි සියලු සිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන සිල් පිරිසක් අතරට ඇවිල්ලා භාවන මධ්‍යස්ථානට ඇවිල්ලා කොට්ටේ පට්ටල වාඩි වෙලා හිතට දන් දහතේ වැඳලා කියනවා අනේ කයේ හිටපන් කියලා. මොකද වෙන්නේ කියලා බලන්න. ඉඳගෙන ඉන්න වැඩි වේලාවක් අපිට මේ පැතූ සිතූ පරිදි කයේම හිත හිටීද එහෙම නැත්නම් මේ එක එක ආයතන වල පණීද කියලා බැලුවොත් යම් කිසි කෙනෙකුට පොත් ලැබීමක් කරන්න පුළුවන් කොහොමද මේ එක එක දන පණින්නේ කියලා තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ 6 දෙනාගෙන් කෝකද මමයා දැන් හොඳට ඕම දන්නවා කායන පස්සනාව හිටියොත් වැඩි කුසල් සිද්ධ වෙනවා. වැඩියෙන් අකුසල් අඩුවෙන් අකුසල් සුද්ධ වෙනවා. සුභ සිද්ධියක් වෙනවයි කියලා. නමුත් ඇහැ ওই එකම දෙයක්වත් කරු කරන්නේ නැහැ. එයා බලන්නේ පුළුවන් තරම් අවධානය ඇහැට ගන්න. කන වෙනමම කරනවා. නාසය වෙනම කරනවා. දිව වෙනම කරනවා. කායනපසනාවත් කරනවා. හිතත් කරනවා. ආන්න මේ වගේ තියෙන වෙලාවක කායනපසනාවේ යම් ප්‍රමාණයකට සතිය පිහිටවපු කායනපසනාවේ සතිය එක දිගට පවත්වපු යෝගාවචරේකට දැනගන්න පුළුවන් වුණොත් මගේ හිතේ ප්‍රධාන අරමුණ කායනුපස්සනාව වෙන ආනාපානයි. එහෙම නැත්නම් පිම්බීම හැකලීම. නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. එහෙම නැත්නම් සක්මන වම දකුණ. එහෙම නැත්නම් හිටගෙන ඉන්නේ ඇවිදින ඉරියව්ව කියලා. එයා ඒ ඉරියව්ව එහෙම නැත්නම් ඒ මූල කර්මස්ථානය ප්‍රධාන කරගෙන කරගෙන යනකොට හිතන්න රූපයක් දැක්කයි කියලා. මේ කිනාට දැනගන්න පුළුවන් වෙනවා මගේ අභිමතාර්ථය මූල කර්මස්ථානය කායානුපස්සනාව වුණාට මගේ හිත දැන් පැදුරටත් නොකිය මටත් හොරා රූපයකට ගිහිල්ලා ඉන්නවා කියලා දැනගන්න පුළුවන් අවස්ථාවක් මං හිතනවා අත්දකලා නැත්තම් හිතින් හිතාගන්නයි කිය. එයාට තේරුමක් තියෙනවා මගේ ආරක්ෂක භූමි තාත්තගේ බූදලේ තමයි මේ කායානුපස්සනාව. නමුත් මේ හිත දැන් අනාරක්ෂිත තැනකට ගිහිල්ලා එනතම් අජ්ජත්ත ගෝචරය අමතක කරලා බහිද්ධාවේ හිත සැරිසරනවා. සැරිසරන්නේ අපි හිතමු රූපයක කියලා. නැත්තම් දැකීමක කියලා. ඉතින් මේකෙදි මම ගොඩක් වෙලාවට ගන්න නිදර්ශනේ තමයි සක්මන් කරනකොට ඇත්ත රූපත් පේනවනේ. පරියන්කේ ඉනකොට නම් හුඟක් වෙලාවට ඇස් දෙක වහගෙන ඉන්න නිසා මනෝ රූප පේන්නේ. නමුත් හිතන්න සක්මන් කරන ගිහිල්ලා කෙලවරට ගියා. මෙයා ඊට ඉස්සෙල්ලා හොඳට දන්නවා මැදදී මගේ හිත හොඳට සක්මනේ හිටියා මේ කායන පස්සනාවේ විලුඹේ මේ කොට්ට ප්‍රදේශේ නැත්තම් ඇඟිලි වල හොඳට සතිය තියෙනවා මම දන්නවා වම දකුණ වම දකුණ කියලා මැද දියනවා යද්දි සෑහෙන සතියක් තියෙනවා එයා හොඳට ඒක සමාදන් වෙලා දන්නවා මට මැද කොටසේ යන දැන් ඉතින් දන්නවා අගට යනකොට හැරෙනකොට මේ කැඩෙන බවක් දන්න ඉතින් ඒක ලොකු අභියෝගයක් බවක් දන්න උත්සාහ කළ යුත්තේ මේ ගෙනියන සතිය කඩා ගන්න නැතුව එන බවක් දාන්න. ආන්නේ මින්දැද්දි කෙලවරට ගියාට පස්සේ දැන් කොහොම කෙරුවත් එක්ක සමනලෙක් එක්ක මලක් එක්ක කුරුල්ලෙක් දැකලා හිත පිටපැන. පිටපැන කියන්නේ දැන් හැරෙනකොටම යාට තේරෙනවා පයේ හිත නෑ ඇහි හිත තියෙන්නේ කියලා. ඉතින් මෙතන හුඟෝ දෙනේ කලබල වෙනවනේ. දැන් මේ ගාල කඩන හරක් ගියා වගේ පාරෙන් පිටතට වාහනේ පෙරළුනා වගේ මේ වෙලාවේදී මේ යෝගාවචරයා උපදෙස් ලැබපු කමඨාන සුද්ධ වෙච්ච කෙනෙක්. එයාට කොහොම හරි හේතු ගිහිලා තියෙන මේලදී කලබල වෙන්න එපා. කලබුණොත් කොරස් කටේවත් අත්දා ගන්න බෑ. මේ ආරක්ෂක ගෝචරජ්‍යත් භූමියේ තමයි পায়. නැත්තම් পায় සංවේදීකම. නමුත් පැදුරටත් නොකිය හිත ඇහැට ගිහිලා දැන් රූපයක් බලමින් ඉන්නේ. මේ වෙලාවේ ඉන්නකොට මෙයා දැන් අසරණ අනාථ තැනකට ගිහිල්ලා හිත තියෙනවා දන්න. මෙතන සසරණ සනාථ තැන තියෙනවා ඒකත් එන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙතෑවර අවස්ථාවකට ගියාට පස්සේ හොඳ ආරක්ෂක ඡේමයක් තියෙද්දි හිත නොසණ්ඩාල විදියට නැත්නම් අසික්ෂිත විදියට අශික්ෂිත විදියට වෙනසකට කියලා බලාන හිටියොත් බුදුජාන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ වෙලාවට චක්කුණා රූපං දිස්වා එහෙන් රූපයක් දැක න නිමිත්තක් ගායි හෝති නාන ව්‍යංජනක් ගායි හෝති ඒ දකින රූපේ ව්‍යංජන අනුව්‍යංජන හොයන්න යන්න එපා. අස්තර විස්තර හොයන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන හොයන්න යන්න එපා. හොයන්න ගියොත් මේ තවදුරටත් පය අමතක වෙලා අර අභිරමණයකට යනවා. යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma tatta samvaraya apajjati මෙතෙන්ට ගියොත් තවම නූපන් අකුසල් රාශියක් හටගන්න මෙතන ඉඩ තියෙනවා කයේ හිත තිබ්බනම් ඒක ආරක්ෂක භූමිය ගෝචර අජ්‍යත්තය ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ගාල කඩාන ගිය හරක වගේ දැන් අනතුරුදායක තැනක ඉන්නේ මේකේ ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග බැලුවොත් අලගිය මුලගිය විස්තර හොයන්න ගත්තොත් අපි කරන්නේ මූල කර්මස්ථානට අනදර කරලා අර පිටින් ආපු දේ අගේ කිරීම නිසා තාවම නෝපන් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය කියනවා වගේ තාම නෝපන් අකුසල ධර්ම පහළ නොවීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්හාදී කැමැත්තක් ඇති කරගන්න ඕනේ මේ පිට යන එක නම් මට වළක්වන්න බෑ මේක අනතුරුදායක තැන මේක ගෝචර අජ්ජත්තේ මෙන්න මේ දෙක තියෙද්දී පුළුවන් ක්‍රමයකට ගෝචර අජ්ජත්ත භූමියට හිත ගන්න නම් නැත්නම් මූල කර්මත්තන් හිත ගන්න නම් මේක පිළිබඳව අස්තර විස්තර බලන්න යන්න එපා. මේක පිළිබඳව ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. මේක පිළිබඳව ජාතක හොයන්න යන්න එපා. ගියොත් අරමුණ අමතක වෙලා මේක දිහා බලන්න වෙනවා මේක විස්තර හොයනවා මේක নিমগ্ন වෙනවා ඒකට කියනවා අජ්ජෝත තිට්ඨති කියලා. එහෙම නැත්නම් ඒකට নিমগ্ন වුණා වෙනවා, ගෙවැදුනා වෙනවා. ඒකට අබිරමණය කරා වෙනවා. ඒ නිසා අබිරමණය කරන්න එපා, ගෙවදින්න එපා, නිමග්න වෙන්න එපා. ඒ වෙනුවට නැවත තමන්ගේ ගෝචරච්ඡත්ත භූමිය නැත්නම් තමන්ගේ පියාගේ බූදලයට එන්න පුළුවන් නම් ඒ යෝගාවචර දැන් සතිය පාවිච්චි කරනවා බොහොම අභියෝගතර අවස්ථාවක තමන් කුසල ඡන්දයට එහා ගිය එහෙම නැත්නම් කරබැලීමේ ආශාව තුල කරන සෙල්ලක්කාර වැඩකට අභියෝගයක් ආපු වෙලාවක මේක ආරක්ෂක භූමිය මේක අනාරක්ෂිත තැන කියලා දැනගෙන අවස්ථාව ගන්න හදනවා අනාරක්ෂිත තැන සිලා ආරක්ෂක තැනට හිත නැවත ගැනීමේ හැකියාව මේකට කියන්න පුළුවන් නූපන්න කුසල් ඉපදවීමේ ශක්තිය කිය. අර පැත්තට ගියා නම් අකුසලේ ගඟයි නේ විදිහට මිනිහා ලෙස්ලා වැටෙනවා වැටෙන්නේ ගඟට. ඒ මනුස්සයා මේ පැත්තට එන්න හදනවා. මෙන්න මේක කළ හැක්කක්ද නැද්ද කියලා බැලුවොත් දේව නිර්මාණවාදී කියන්නේ මෙහෙම කරන්න පුළුවන් ශක්තියක් මනුස්සයට නැහැ කියලා. ඒක දෙයයන් ආන්සේ තීන්දුව කළ තියෙන කියලා. ඒක పూర్ව මේ නියතවාදයක තියෙන්නේ. උඹට මේ අකුසල් තැනකට ගියාට පස්සේ නැවත කුසල් තැනකට සුභසිද්ධියේ තියෙන තැනකට ගෝචර අජ්‍යත් භූමිකට යන්න බෑ. ඒක දේව නිර්මාණයක් කියලා. සරුවචාන්සේ කියන එක දේව නිර්මාණයක් වෙනවා සතිය වඩලා නැති කෙනාට. සතිය වැඩුවා නම් Tamanට වශීතාවයක් එනවා. Tamanට ඒකේ සිද්ධි වෙන්න පුළුවන් යනවා ගියා දැන් මකටත් ගිහිල්ලා. නමුත් තවදුරටත් අබිරමණය කරන්නේ නැතුව ආපහු පියාගේ උරුමෙට ගෝච රාජ්‍යත්වයට ගන්න තියෙන හැකියාව දකින්නකොට තේරෙනවා මේ සතිය තරම් මොනම කෙලෙසයක් අශක්තිවත් නැහැ කියලා. ඒක කවදා හරි යෝගාවචරයා අනතුරු අවස්ථාවක තේරුම් ගත්තොත් මේ කෙලෙසයකට පුළුවන් මාව පිට ගෙනියන්න. නමුත් සතිය යම් තැනක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තකම රාගයත් දුර්වල වෙලා යනවා, ද්වේෂයත් දුර්වල යනවා, මෝහයත් දුර්වල යනවා සතියට ආපහු ගන්න පුළුවන්. මෙන්න මේකට තමයි කුසලතාවය කියන්නේ මේ පිම්පව් නෙමෙයි මේ කතා කරන්නේ. අපි පිම්පව් මට්ටම ඉක්මවලා කුසලතා දක්ෂතා එහෙම නැත්නම් භාවනා ජීවිතයේ සෙල්ලක්කාරකම් කියලා කියන්නේ අපි නිතරම මේ වගේ දෙකකට මූණ දෙන්න වෙනවා. ඒක හරියට පාරකට ගිහිලා දෙකට බෙදෙනවා. කොයි පාරේ යන්න ඕනේ දන්නේ යන්න ගියාට පස්සේ මට ස්වච්ඡන්දයක් තියෙනවා. මටත් හැකියාවක් තියෙනවා. මටත් කුසලතාවයක් තියෙනවා. මටත් විනිශ්චය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කොච්චරක් බුදුමන අහලා තියෙන්න ඕනද කියලා හිතන්න එතෙන්. කොච්චරක් සතිය වඩලා තියෙන්න ඕනද කියලා හිතෙන්න එතනදී. ඒ වගේම කොච්චරක් ආත්ම විශ්වාසය තියෙන්න ඕනද කියලා හිතන්න එතනදී. කොච්චරක් ශ්‍රද්ධාවේ ඉක්මවපු කුසල ඡන්දේ ඉක්මවපු කරබැලීමේ ආසාව තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් සීලෙ තියෙන්න ඕනද කියලා හිතන්න. යම් කිසි කෙනෙකුට දැක දැක දන දන මම මේ පේන රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්නේ අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ ඒ වෙනුවට ඒක තමයි මායя. දැන් කෙලස් ඒකට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං මේ ආරක්ෂක භූමියේ තියෙද්දී දැකපු රූපේ විශේෂමනාපේ හට ගන්නවා අමනාපේ හට ගන්නවා මනාපමනාප හටගත්තට පස්සේ ඒ කියන්නේ කොහොමඩක්වත් ඒකට ඇදිලා ගිල්ල ඉවරයි ඒ වෙනුවට තමන්ගේ ගෝචරජ්‍යත් භූමියට ගන්න යන්නේක මේ සීලෙ නෙවෙයි මේ සීලෙ කියලා කියන්නේ කය වචන දෙකේ හික්මීමනේ. මෙතන තියෙන ඊට එහාට ගිය හික්මීමක්. ඒක ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා මේක. නැත්නම් බයලජ්ජාව කියලා කියනවා මේක. මේක තමයි පෞරුෂත්වය වෙනස් කරන තැන. ඒ කෙනාගේ තියෙන රුචි අරුචිකම් පැත්තක දාලා පුදුම් තමන්ගේ ජීවිතේට බලපාන තැන. ධර්මය තමන්ගේ ජීවිතේට බලපාන තැන. මම සංඝයා ගණයට වැටෙනවද? එහෙම නැත්නම් මේ එනේන රූප දිගේ එනේන සද්ද දිගේ ගඟට වැටිච්ච පිදුරු ගහක් වගේ ගසාගෙන යනවාද කියලා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තේරෙනවා දැන් චක්ඛායතනයේ ක්‍රියාකාරකම් දකින්න නම් මේ කෙනා ඊට ඉස්සලා කයෙහි සතිය පිහිටවලා තිබුණොත් එයාට ඇති කරගත්ත කයෙහි සතිය තුළ තියෙන මේ නැංගුරල්ලා ගත්ත ගතිය නිසා ස්ථාවරත්වය නිසා සතිපට්ඨානය නිසා එතන ඉඳලා හිත පිටතට යනකොට ඇහැට යනකොට එහි තියෙන අනතුරු දැනගෙන අවශ්‍ය නම් ආපහු නැවත කයට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව අතින් දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ කියලා අද ස්නායු වෛද්‍ය විද්‍යාව ඔප්පු කරලා පෙන්නනවා. කල යුත්තේ මේ නරක තැන ඉඳලා ආපහු දැන්න ගන්න නම් කිසිම කෙනෙකුට ඒකට මට හවල් නිසා බෑ මේ දේ අඩුයි කියන දෙයක් නැහැ. තියෙන්නේ අවිද්‍යාව විතරයි. තියෙන්නේ තෘෂ්ණාව විතරයි. තෘෂ්ණාව නිසා අර කයේ හිත පවත්තන එක හරි කම්මැලිනේ ඒකාකාරීනේ නීරසයිනේ රූපේ විචිත්‍රතා තියෙනවනේ ඒ නිසා තණ්හාවෙන් ඇදලා යනවා ඊට පස්සේ අවිද්‍යාව වෙවිලා කියනවා මේ කුරුල්ලා ඉන්නේ Nissan වනේ විතරයි ඕක දකපු වෙලාවේ බලපං ඕක සක්ම නොවන වෙලාව කර දෙහැගිනේ කියලා අරක ෆොටෝ එකක් ගන්න නැත්තම් ලොක් කර ගන්න නැත්තම් කියලා එයා දෙනවා දිග්ගටම වැල් වටාරම් උඩ පෙරදෝරුකා ඉතින් කවුරුත් වටපිට නැතුව පොඩ්ඩක් බලනවා කුරුල්ලා දිහා බලනවා කාටවත් තේරෙන්නේ මෙතන කොච්චරක් මායя වැඩ කරනවද? කොච්චරක් කෙලෙස් වැඩ කරනවද? මේක මෙහෙමයි යන්ත්‍රේ වෙන්නේ. මේ රූප කයේ තියෙන sannivedanයට වැඩිය කයේ දැනෙන දැනීමට වැඩිය රූපෙන් එන එක විචිත්‍රයි. එතකොට ගහේ කටුල් කරන්න ඕනේ නෑනේ. මේ පැත්තට ඇදලා යන ලෝකයේ බුදුරජාණන් වහන්සේ මොන්න තරම් අමාරු කෘත්‍යයක්ද කරලා තියෙන්නේ මේ ධර්මයක් ලෝකේ ස්ථාවර කරන්න. කෙනෙකුට මේක හේතු ගන්නලා දෙන්න. කිසි කෙනෙක් හිතන්නේවත් නැහැ. නමුත් ਸਰුවචනන්සේ වෙහෙස බලන්නේ නැහැ. ඒකම සාරිපුත්‍ර සාංශේ වෙහෙස බලන්නෙත් නැහැ. ලක්ෂ වාරයක් කියනවා මේක හිත පිට යන එකට කලබල වෙන්න එපා. කලබල වුණොත් මේ දේ කරන්නත් බෑ. කලබල නොවෙන්න තරම් කරලා පුරුදු කරලා පුරුදු කරලා රූපෙට හිත ගියේ වෙලාවක උත්සාහ කරලා බලන්න මේ රූපේ බලබලා ඉනකොට හුස්ම වැටෙනවද නැද්ද කිය. මේ රූපේ බලද්දිම මම පොළවේ හිටගෙන ඉන්න බව මට දැනගන්න පුළුවන්ද කිය. දැන් පියවර මාරු කරනවා දැන් තේක තැනක හිටගෙන ඉනවද කියලා බලන්න කියලා බැලුවොත් තේරෙනවා මේ රූපෙට මත් වුනොත් මේක නෑ. රූපෙට මත් වෙන්නේ නැතුව මේක මේ අනතුරුක පාරක් අපායගාමියක් ඒ වෙනුවට මම මේ නැවත කයට හිත ගත්තොත් ඒක මට සුභ සිද්ධියක් කුසලයක් ඉන්ද්‍රිය සංවරයක් බයලජ්ජාවක් සීල උත්කෘෂ්ඨ මට්ටමක් එතන හිතේ මෙතෙක් කල නොකරපු දක්ෂකමක් කියලා දැනගත්තොත් එන්නේ දන්න කෙනාට නැත්නම් ඒ දේ කරන්න ඕනේකට ලක්ෂයක් ක්‍රම තියෙනවා. ඒක පිළිබඳව කිසිම කෙනෙකුට ක්‍රමසාවිදුල හිගයක් නැහැ. නමුත් මේකයි කල යුත්තේ කියලා දන්නේ නැත්නම් කමඨාන් සුද්ධ වෙලා නැත්නම් එයා හොරෙන් අර රූපේ දිහා බලන්න හිතනවා. ඒක මගේ පෙර පින්න පාරවිච්ච එකක්. ඇස් දෙක වෙනිච්ච එක ලොකු දෙයක්. මං විතරයි මේක ඉස්සල්ලාම දැක්කේ කියලා ඒක ගැන ආඩම්බර වෙනවා. මිසක් මේ පහුකලේ, ගෙවංකලේ අතහැරියේ වටිනා කෙලස් නැති තැනක් කියන එක දන්නේ නැතුව අපි නැවත නැවතත් අර දකින්න රූප පිළිබඳව ලස්සන චිත්‍රාඳිනවා කවිලියනවා සාහිත්‍ය කෘති කරනවා මේ මනුස්සය විතරනේ ගමක් නරක පැත්ත ඇදලා යනවා ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ වෙලාවක ඒ රූපය පේනුණත් ප්‍රශ්නයක් නැහැ රූපේට හිත ඇදිලා ගිල මනාපමනාප මතුණත් ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවේ මෙයාට පුළුවන්කමක් තියෙනවා නම් මම අසරණ නැහැ අනාථ නැහැ මට අවශ්‍ය නම් මේ තාක් කෙලසිච්ච හිත හෝ නැවත හිටගෙන ඉන්න পায়ට ගන්න පුළුවන් නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවක නම් ආනාපානට ගන්න පුළුවන් කියලා අන්න ඒ හැකියාව බලන්න ගත්තොත් ඒකට ස්නායු වෛද්‍ය විද්‍යාවේදී කියනවා රෙසිලියන්ස් කියලා පැටලිච්ච අවුල් වෙච්ච තැනක ඉඳලා නැවත निराවුල් තැනට පැමිණීමේ පාර. මේක තමයි පෞරුෂත්වය කියන්නේ. පැටලෙන එක නම් කාටවත් නතර කරන්න බෑ. පැටලුණාට පස්සේ නැවතත් Tamanගේ ආරක්ෂක භූමියට, ගෝචර රාජ්‍යත්වයට, තාත්තගේ බූදලියට එන්න පුළුවන් පාර හැම වෙලාවෙම විවෘතයි. අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා අපිට පේනවා රූපේ බැලීම ඊට වැඩිය රසවත්. පයේ විස්තරේ නීරසයි ඒකාකාරී ඒක නිසා අපේ හිත අරයට ගියාට පස්සේ අපි මේ මරිකමත් කරලා තකතිරුකමත් කරලා ඒක සාධාරණීකරණය කරන්නත් හදනවා. ඒ වෙනුවට යම් දවසක මේ සිද්ධිය වෙද්දිම මේක අවබෝධ කරන්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතයේ ඇති වෙන වෙනස කොටින්ම කියන්න බලන් ඒ ජීවිතේ ඉතින් යන මනුස්සයා නෙවෙයි මේක අවබෝධ කරලා එන මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේකට බොහොම ලස්සනට ඔය මානුක්‍ය පුත්‍ර සූත්‍රයේදී මේක හරියට ඉදිච්ච කෙහෙලිදිය පොත්ත ගලවලා පෙන්නන්න වගේ මේ මානුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දීපු ඉංගිය මම පාවිච්චි කරන වචනේ ඉංගිය උන්වහන්සේ තේරුම් අරගෙන බුදුරජාණන්සේට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට කියපු දේ හරිනම් මෙන්න මට වැටහිච්ච හැටි කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ මේක අගය කරන්න ඕන නිසා ආඩම්බර කරන්න ඕන නිසා බුද්ධ වචනයක් වශයෙන් සරුවචන් වහන්සේම දේශනා කරනවා. ඉංගිය මං කියන්නේ නැහැ. නමුත් මාළුක පුත්තු ස්වාමීන් සඳහන් කරලා තියෙනවා රූපන් දිස්වා සති මුඨා පිය නිමිත්තක් මනසිකරෝති. අපි සක්මන් කරනකොට රූපයක් දැක්කා. අසතියෙන් මුඨසතියෙන් රූපං දිස්සා සත්‍යම පිය නිමිත්තම් මනසික අනේ මේක දකින්න හම්බෙච්ච කොහොඳයි. අනේ මගේ පෙර වාසනාවට මෙච්චර ලස්සන එකක් හම්බුනේ කියලා අර දැකපු රූපය ප්‍රිය නිමිත්තක් කරගන්න. ඒකට හේතුව මේ පයේ දැනෙන ස්පර්ශය අප්පිරියයි ඒ වෙලාවේ. නීරසයි ඒ වෙලාවේ. එපා වෙලා තියෙන්නේ. ඒ වෙනුවට අර පිටින් ආපේක පිය නිමිත්තක් මනසිකාරති. ඒ ඒක නා සාරත් චිත්තෝ වේදේති ඒ රූපේ දැකීමේ වෙලාවට හරියට මේ පිපාසයට හම්බෙච්ච වතුර ටිකක් වගේ රාද රත්ත්ව රාග රක්තව සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති ඒ රූපේ බහැලා ව්‍යංජන අනු ව්‍යංජන බලනවා අංග ප්‍රත්‍යංග බලනවා අලගිය මුලගිය විතර බලනවා ජාතකේ බලනවා බලන්න බලන්න බලන්න අර රූපෙට බැඳෙනවා හරියට කෝල්ල බබත් එක්ක දෙල්ලම් කරපුවා හා පැටියාවක් අතින් ගහනද අත අහුවෙනවා, පයෙන් ගහනද පය අහුවෙනවා, ඔළුවෙන් ගහනද ඔළුව අහුවෙනවා. ඉතින් හැබැයි ඔළුව අහුවෙනකොට පැත්තක ඉන්න හිවලා පැනලා කනවා. කොහොල්ල බබා ගහන්නේ හාවට. හාවයි කොහොල්ල බබාට ගහන්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා රූපේ කවදාවත් උඹට කෙලෙස් ඇති කරන්නේ උඹ මේ රූපේ කෙරේ ඇති කරගන්නා වූ සාරත්ත හිත නිසා උඹයි ඒකට ගිහිල්ලා අතින් ගන්න එන්නකො සෙල්ලම් කරන්න කියලා අත ගහපම අත වදිනවා. ඊටසේ කකුලෙන් ගහනවා. ඊටසේ ඔළුවෙන් ගහනවා. අනික් අත් දෙක කකුලෙන් ගහුවට පස්සේ කොටු වෙනවා. අන්න මේ සෙල්ලම සාරත් චිත්තෝ වේදේති තන්ත අජ්ජෝස චිත්තති ඒ තතෝ වඩ්ඩති වේදනා. ඉතින් එයාට හිතෙනවා අනේ පයේ විදින එක හරිම කම්මැලි ඒකාකාරයි. මේ රූපේ බලන්නකෝ. වර්ණ තියෙනවා, සටහන් තියෙනවා. එයා ඒක අභිරන්දනය කරනවා, රංජනය කරනවා, වේදනා විවිධාකාරයෙන් වැඩෙන්න පටන් ගන්නවා. අනේකා රූප සම්භව. මේ දැක්ක රූපේ කුරුල්ලෙගේ රූපයක් දැකපු ගමන් අපි කුරුළු પરම්පරාවල් ගැන හිතනවා. පොඩි ඉඟියක් ඕනේ කරන්නේ. ඊට පස්සේ මේ භාවනා කරන බවක්වත් පයේ සතිය පිහිටව බවක්වත් වෙනකොට අරක දිගේ අපි වැල් බැඳ බැඳ එහෙම නැත්නම් කතන්දර ගොත කොට ඕක දිගේ යනවා අනේකා රූප සම්භව. ඒක එහෙම ගියාට පස්සේ අ비ජ්ජා විහෙසා දැන් මේ කුරුල්ලා ඉගිල්ලා ගිය ගමන් ඔන්න බය වෙනවා කම්මැලි අයියෝ අපරාධ කුරුල්ලා ඉගිල්ලා ගියා. එහෙම නැත්නම් දැනගත්තොත් හිත පිට ගියයි කියලා තරහ එනවා. දැන් මේ නිසා මේ යෝගාවචරයට අර කුරුල්ලා හම්බෙන්න ඉස්සර නොහිතිබිච්ච තණ්හාවක් හෝ මා ද්වේෂයක් මේ පයේ තිබුණා නම් ඒ ද්වේෂයෙන්ටත් ඉඩක් නැහැ ආසාවෙන් ඉඩක් නැහැ මොකද පයේ අද්දකීම් බොහොම උදාසීනයි. ඒ වෙනකොට රූපේ දැක්කට පස්සේ එයා පුදුමාකාර එක ගිලිහිලා ගියොත් දුක් වෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවා. මේ නිසා චිත්තම සූපහඤ්ඤති යාට මේ අනපේක්ෂිත විදියට අසහනයක් එන්න පටන් ගන්නවා. හිතේ උපහඤ්ඤන කියලා කියන්නේ හිතට හිංසගතියක්, දරුණු ගතියක් තේරෙන පටන් ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරාණිබ්බාන උච්චති. යා මේ තරම් අර කොයිදෝ ඉන්න කුරුල්ලෙක් නිසා දුක්කඳක් උපේලා නිවනින් ඈත් වෙනවයි කියලා. මේක තමයි සාමාන්‍ය ස්වරූපේ. අපි ওই පාරයිනේ බස් එක යනකොට තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්නකෝ. අපි යන්නේ කොහෙද? ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකපු ගමන් ඒකේ තියෙන පුදුමාකාර චිත්තාකර්ෂණ ගතිය. ඉතින් ඩ්‍රයිවර් එහෙම ඒක දිහා බලන එලවන්න පටන් ගත්තොත් ඉතින් දෙයියන්ගේ පීර තමයි කට්ටියට. එහෙනම් යන කට්ටියත් ඒක දිහා බලන්න පටන් අරගත්තොත් ගමන කොහෙද? මගදී හම්බෙච්ච මේ රූපෙට ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් වලට කොච්චරද බහුජාතික කම්පැනි වේදම් කරනවද කියලා දන්නවද? ඒ ඔයගොල්ලෝ හිතනද මේ ඕගොල්ලන්ගේ හිතසුව පිණිස කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් පාරේ හයි කරලා තියෙන ඔච්චර බිල ගෙවලා මේ අපිට මේ මේ හිතසුව සලසලා දෙන්න කියලා හිතනවාද? ඔයාගේ බිලට ඇවිල්ලා තියෙන කොහොමඩක්වත් ඒකේ ගාන 140ක් ගාන. ඒකෙන් කරන්නෙම ඔළුව අංජ බජල් කරන එක තමයි. කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් කරගන්නේ ඔරුව ක්‍රේල් කරන අයගොල්ලෝ. කරකෝල තෑරියා වගේ යන්නේ කොහෙදෝ අතරමැග යනවා. ඉතින් ඒ මිනිස්සේ ගියාට පස්සේ සුපර් මාකට් එකට ගිහිල්ලා එනකොට අහන්න ওই බඩුවේ මල්ලේ තියෙන බඩු ඇයි ගත්තේ කියලා. ඒ මිනිස්සයා දන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණ හතර සැරයක් සුපර් මාකට් එක දැකපුවා නිකම්ම මල්ලට බහිනවා ඒගොල්ලෝ. බිල ගෙවන කොටයි දන්නේ මේ ගත්තේ මොකටද මොකක්ද ඇති වැඩේ. වැඩක් ඇත්තේ නැහැ. හැබැයි කම්පැනිට ඕනේ වැඩේ වෙලා. ඉතින් මේ ක්‍රමයේ දැක්කට පස්සේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා යම් විදියකට සතිය වඩපු කෙනෙක් නම් නැත්නම් බුදුහාමුදුරුවෝ ඇසුරු කරපු කෙනෙක් නම් කමඨාන සුද්ධ වෙච්ච කෙනෙක් නම් නසෝ රජ්‍යති රූපේචු රූපන් දිස්සා පතිස්සතෝ රූපේ දැක්කට රංජනය කරන්නේ එනකොටම දැනගන්න ඔන්න මල පැන්නා මල් පැන්නුම තේරුම් ගන්නවා මගේ හිත පිට පැන්නා එතකොට යා රූපේ අබිරමණය කිරීම මායාවක් බව පාශයක් බව කෙලස් බව මායя බව තේරුම්ගෙන නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතු විරත්ත චිත්තෝ වේදේති ආර දැනගන්න අනේ මගේ හිත කොච්චර නොසන්ඩාලද මගේ හිත කොච්චර විලිලජ නැද්ද මෙච්චර ආරක්ෂක භූමියක් තියේදී පැදුරටත් නොකිය මේක දිහා දකිනකොට ඒ රූපය දැකීම Tamange තරුණ දුවක් නරක වැඩක් කරන දෙමව්පියෙක් දැක්කට පස්සේ නැත්නම් තරුණ පුතෙක් නොතනතම නොසන්ඩාල වැඩක් කරනවා දැක්කට පස්සේ අපි හිතමු බ්ලූ ෆිල්ම් එකක් බලනවා කියලා එතකොට දෙමව්පියන්ට මොකද හිතෙන්නේ? අනේ මේක ලස්සන හදපු චිත්‍රය අනේ මගේ දරුවා ලස්සන රස විඳිනවා අනේ සාදු සාදු කියන්න හිතෙන්නේ නැහැ මේක ඉතින් හමාරයි වැඩේ ඉවරයි හොදන්න දෙයක් නැහැ දැන් මේකේ අන්න ඒ වගේ දකින්න රූපේ එනකොටම විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිටති අනේ මටත් මේක බලන්න තියෙනවා නම් කියලා හිතෙන්නේ මේ දරුවෝ කොහෙන් බේර ගන්නද ආයේ කොට ගන්න බෑ දැන් පිටරටක එහෙමනම් මේ වෙලාව වෙනකොට කෙල්ලෝ සීරම ඉන්නේ පාටි වල. ගියේ නෑනේ අම්මට තාත්තටයි නඩු. උසාවියෙත් නඩු. ගියාට පස්සේ පොඩ්ඩක් බී ගත්තට පස්සේ ඔය දවල් බල්ලෝ බැල්ලියෝ දඟන හැටි දැකලා තියෙනවද? රිලව් රිලවිය හැසිරෙන හැටි දැකලා තියෙන ඊට හපක්. ඊට පස්සේ 10 වුණාට පස්සේ පාර අයින වැටලා ඉනවා හෙළු වැල්ලෙන් බීලා කොල්ලෝ දන්නෙත් නැහැ කෙල්ලෝ දන්නෙත් නැහැ බලු වෑන් එක වගේ ඇවිල්ලා ඔක්කොම අරගෙන යනවා ඒකල උදේ තාත්තට කතා කරලා කියනවා මෙච්චරයි බිල දරුවා ඉන්නවා පුළුවන් නම් කැමති නම් ගෙනියන්න කියලා. ඉතින් දරුවා එක දෙක වෙලාද කියලා හොයන්න අමාරුයි ඒ වෙලාව වෙනකොට. මේක තමයි අද අපි යන්න හදන ලෝකයේ තාක්ෂණය. කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරයේ කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ ඉතින් අපි කැසිනෝ දාගන්නවා බොනවා පිස්සු කෙලියට පස්සේ අන්න සතිය පිහිටපු දවසේ තේරෙනවා බීලා නැති වුණත් කැසිනෝ නැති වුණත් සතිය පිහිටලා තිබ්බත් හිත පණින පැනිල්ල ඒකට රිංගන්න යන්නේ මොකද යම් කිසි බයක් යම් කිසි ලැජ්ජාවක් ඒකට කියනවා ලැජ්ජ බය කියලා ඇති වෙන්න පටන් ගන්නවා එයා දන්නවා මෙතන ආරක්ෂක භූමියක නීරසයි ඒක ඒකාකාරී. ඒක කිසිම සිත් බන්ධන සුළු ගතියක් නැහැ. ඒ වෙනුවට දැකපු රූපේ මනනන්දනීයයි, චිත්තාකර්ෂණීයයි. ඒකට මේක බණින්නේ පණින එකට මොනම විදිහකින්වත් ඒ හිතට දොස් කියන්න බෑ. නමුත් ඒක දැක්කට පස්සේ ඒ රූපේ නසෝ රංජ රජ්‍යති අභිරමණය කරන්නේ නැතුව රූපන් දිස්වා පතිස්සතෝ දැනගන්න ඕනේ ට්‍රැක් එක මාරු වුණා දැන් කයේ නෙවෙයි හිත තියෙන දැන් ඇහි මෙන්න මේ බව දැනගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන් නම් ඒ කෙනාට හම්බ වෙන වික්‍රම වැඩක්. එහෙම නැත්නම් බොහොම රැඩිකල් වාදී වැඩක් පිළිබඳව සංසිද්ධියක් පිළිබඳව ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් සඳහන් කරලා තියෙනවා. දැන් මම ඉන්ඩෝනෙ ආරක්ෂක භූමිය නැත්නම් මේ සක්මණේ නම් පයි. එහෙම නැත්නම් හිත තියෙන්නේ රූපෙක එතකොට මාළුන්ක පුත්‍ර සංස්කන යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං කීයතිනෝ පචියති එවං සෝ චරතෝ සති ඒකේනා හිතියේ රූපේ උනත් ඒ පිළිබඳ අබිරමණය කළත් ඒ බව දන්න නිසා එයා කවදාකවත් අමාරු වෙටෙන්නේ නැහැ කෙලෙස් උපදවන්නේගේ සතිය කියලා දෙන ඔබට පේනව නේද මිච්ඡර සතියක තියලා හිටියත් හිත රූපෙට පණින හැටි රූපේ දැක්කත් රූපේ අභිරමණය කරත් එයා ඒක අගේ නොකරන නිසා ඒකට රිංග ගන්නේ නැති නිසා ඒක සමාදම් නොවෙන නිසා ඒක ආඩම්බරයක් කරගන්න නැති නිසා කෙලස් වැඩෙන්නේ නැහැ. එයාට තියෙනවා මගේ හිත දැන් යම් ප්‍රමාණික පොත් ලැබීමක් කරනවා. යම් ප්‍රමාණික පිට යනකොට දැන ගැනීමක් කරනවායි කියලා මෙන්න මේ දැන ගැනීම සදාචාරවාදියට කවදාවත් කරන්න බෑ. එයා හිතන්නේ බාහිරේ රූප මකන්න ඕන. ඇහැ ඉක්මව ගන්න එක නෙවෙයි ඒගොල්ලෝ හිතන්නේ. මේ බාහිර රූපවලයි දොස් ඉන්නේ කියලා ඒගොල්ලෝ රූපවල චින්ත ගන්න හදනවා. බුදුරජාණන්ති කියන රූප කොහෙ තිබුණත් කෙලෙස් එන්න නොයනකම උඹේ හිතේ නැහැදිච්ච කමත් එක තමයි තියෙන්නේ. උඹ හිත හදාගනි. හිත ගියාට කමක් නැහැ. රූප දැක්කත් කමක් නැහැ. සතියෙන් පෙන්ලා දෙනවනම් මේ නික්ලේශී භූමියේදී හිත යන්නේ ස්වභාවයෙන්ම කෙලෙසට. උදාහරණයක් වශයෙන් කියනවා අපි දවල්ට මිගෙල් වුණාට රැට ඩැනියෙල් නම් නිින්දෙදී එකෙකුටවත් බයලජ්ජ නැහැ නේ. ඒක ඒක සාධාරණ නීතියක්. නිින්ද කියන්නේ බයලජ්ජා නැත්තනක්. බයලජ්ජා නිින්දේ හිටියානම් උදේ වෙනකොට පිස්සු. දවස් 3ක් නිින්ද ගියේ නැත්තම් ඉන්සොම්නියා ආවොත් පිස්සු. ඔය දවල් තිස්සේ අපි හිර කරගෙන ඉන්න හැඟුම් තියෙනවනේ. කාම ආසාවල්, ද්වේෂ ආව තමයි රැයට එලි දක්වන්නේ. එලි දැක්ුවේ නැත්තම් අතුලේ පිස්සු හැදෙනවා. එනිසා ඒක එලි දකින්නත් ඕන. ඔය බීපු කට්ටිය බිව්වට පස්සේ පිස්සු ගෙලිනවා. බොන් නැති කට්ටිය රැයට පිස්සු ගෙලිනවා. ඒ පිසුකෙලි නැත්තම් මේක නඩත්තු කරන්න බෑ. ඒ නිසා මේ මට්ටමට ගිහිල්ලා කාට හරි තේරෙන පටන් ගත්තොත් මන්න නරක රූපයක් දකින්න ඒක ගැළපෙන්නේ නැහැ කියලා වැඩි හිර හිර කරන්න යන්න එපා. ඒක ටික ටික තේරෙන්න ආරින්න. එහෙම තියෙද්දි Tamanට පුළුවන් ද මූල කර්මත්තාන්ට එන්න. එතකොට රූපේ දැකලා ඉවරයි. වේදනාව පහළ වෙලත් ඉවරයි. හැබැයි අදාන්න. මෙච්චර නික්ලේශී භූමියක් තියෙද්දි රූපයක් දකින්න වේදනාවක් විඳිනවා හැබැයි අබිරමණය කරන්නේ නැහැ. නාජ්ජෝස තිට්ඨති නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති. ඒ දැකපු ගැන කාටවත් කියන්න යන්නෙත් නැහැ. අබිරමණය කරන්නෙත් නැහැ. ඒකට රිංග ගන්නෙත් නැහැ. එයා දන්නවා මේ හිතේ වලත්තකම තියෙන. මේක ලස්සනට තව කාට හරි කිව්වොත් ඌත් ලේනම කනවා. එනිසා ඒව ගැන කතා නොකර බලනවා. ඒ වගේ තැනක ඉඳලා මට මූල කර්මස්ථානට එන්න පුළුවන්කම මොකද කිව්වොත් ඒක සුද්ධ ධර්මයි. මූල කර්මස්ථානල පිට යනව කතා කරුවොත් කෙලෙස්. බලන්න අපි කොච්චරක් කෙලෙස් සමාදන් වෙනවද මේ නික්ලේශී පාර සමාදන් නොවි. ඒ නිසා කෙලෙස් කරන එක එකක් කෙලෙස් සමාදන් වීම නිසා ඒවා සමාන කෙලෙස් හස්සෙනවා. ඒ නිසා එහෙම වැරදිච්ච ඒවා කිය කිය යන්නත් එපා. පුළුවන් තරම් බලන්න එහෙම වැරදිලා තියේද්දිත් මට කොච්චරක් දුරට නැවත හිත නික්ලේශී භූමියේ මගේ කායानुපස්සන නතර කරගන්න පුළුවන්කම තියෙනවනම් සරුවත් ඥාන්සේ අපිට සහතිකයක් දෙනවා සූතා සෝතානුදත සූත්‍රයේ මේ ජීවිතේ මෙච්චරක් දිරට භාවනා කරලා තියෙනවා නම් ඒකේනා මරණ මොහොතදී කොච්චර විකල් හිතකින් මැරුණත් ස්වර්ගයට යනවා කියලා. මෙතින් යනකම් භාවනා කරලා දැනගත්තොත් මගේ හිත ඕනම වෙලාවක අසුචියක් දැකපු බල්ලෙක් වගේ කක්කාවට අදිනවා. ඒක ගැන බය වෙන්න එපා. ඒක ඇති. නමුත් මට බුදුන් ඉන්නවා. මට ධර්මයේ තියෙනවා. මට නූල කර්මස්ථානයේ තියෙනවා. මට ඕන වෙලාවක මෙදෙන්න ගන්න පුළුවන්. මං කරලා තියෙනවා. මට මං ඒක අත්දැකලා තියෙනවා. මම හෙටත් කරනවා. කියලා මේ Tamange කෙලෙසයි තරමුණ තියේදී කෙලෙසයි තරමුණ ඉඳලා නැවත මූල කර්මස්ථාන පැමිණීමේ මේකට කියන සතුප්පාද කියන වචනය නැවත සතිය පිහිටුවා ගැනීම විනෝදාංශල කරලා පුරුදු කරගත්තොත් එයාට මරණ මොහොතේ මොන කලබගෑනියක් හිතට ආවත් ඊගාවාත්මේ ස්වර්ගයට යනවා ගිහිල්ලා කල්පනා කරලා බලනකොට මං අවසාන මොහොතේ මෙච්චර කැත වැඩක් කරලා තියෙද්දිත් හිත කල වෙලා තියෙද්දිත් කොහොමද දිවි ලෝකෙ ගියේ කියලා. ගිහිල්ලා බලනකොට තේනවලු මං ඊට ඉස්සරලා මේ වගේ අමනෝඥ අසන්දාල වැඩවල ඉඳලා නියම කර්මස්ථානෙට ගිහිල්ලා පුරුදු කරලා තියෙන ගතිය නිසා මට ඒ වෙලාවේ ධර්මේ පිහිට වුණා. කියලා මේ නිසා සරුවච්චන්හන්සේ සඳහන් කරනවා කට්ටිය මම හිතන් රැට නිින්ද යන එකක් නෑ මේවා කියනකොට. නමුත් මං කියනවා පව් කරන මිනිස්සු දිවි ලෝක යනවා, පින් කරන අය අපාය යනවා කියලා. මේ මේ මේ ශිල්පේ දන්නවනම් ඌ එතෙක්කල් පව් කරලා තිබුණත් ඌ එදා ඉඳලා තීරණ ගන්නවා පවට යනකොටම දැනගෙන බ්‍රේක් ගන්නවා ක්ලච් කර ගන්න දන්නවනම් මරණ මොහොතේදී තියා දිවි ලෝක යනවා. මං අර පින කරලා තියෙනවා මේ පින කරලා තියෙනවා කියලා කොච්චර කරගෙන හිටියත් භාවනාවේදී මේ මට්ටමට ඇවිල්ලා නැත්තම් ওই පින් ඔක්කොම පොතේ ලියලා තිබ්බට හෙලකින් පල්ලකට ඇදගෙන වටනවා වගේ ඔළුව පල්ලයට කකුල් දෙක උඩ තියාගෙන ගිහිල්ලා ඕන් ඩෝන් ගාලා වැටෙනවා යම රජුරෝ ඉස්සරහින් අහනවා මොකෝද මේ පැත්තේ කියලා. දැන් දැන් එහෙම කරලානේ දීලා මොකෝද මේ පැත්තේ කියලා අහනවා. කවදාහකත් මේ හිතේ තියෙන අර සෙවලට අදින ගතිය, කැතට අදින ගතිය භාවනාවේදී අත්දකලා නැහැ, කායනුපස්සනාව කරලා නැහැ. ඒ වෙලාවට කායනුපස්සනාව තමයි පිහිටට සරණට තියෙන බව දන්නේ නැහැ. අපි හිතනවා මේ නරක රූපේ වැරද්ද කියලා. මට වෙලා රූප බෙනිච් එක තමයි වැරද්ද කියලා අපි රූපෙට විරුද්ධව නඩු දානවා. ඒක විස්තර දැනගන්න ඕන කකිල රජුරන්ගේ තීන්දුව පොඩ්ඩක් අහගන්න. ඒකේ තියෙන රූපෙට විරුද්ධව නඩු දාන කතාව. අපිත් ඒ වගේ අමන වැඩ කරන්නේ බෞද්ධ වුණාට. Tamange හිත දන්නවනම් මෙන්න මෙහෙමයි හිතේ ස්වභාවය කියලා තවත් එකක් මං කියන්නම් ඉවර වෙන්න ඉස්සලා බන හැම එකාගේම හිත ඔච්චරමයි. හැම එකාගේම හිත ඔච්චරමයි. පිරිමි හිතානින පිරිමි හරි වලත්තයි කෙල්ල හොඳයි කියලා. කෙල්ල හිතාන්නේ කෙල්ල තරම් වලත්ත જાතියක් නැහැ කොල්ලෝ නම් එයතින් හොඳයි කියලා බැලින්නම් දෙකම එකයි. මගේ මේ ගත කරන ජීවිතය හැටියට පමණ දෙපැත්තටම විවෘත නිසා මට තේරෙනවා දෙපැත්තම වලත්තයි. එක එකක් කියන්න කැමති නැහැ. බුදුහාමුදුරෝ කියනවා මහණෙනි උඹලා යමක් දැක්කා නම් ඇහුවා නම් හිතුවා නම් අත්දකලා තියෙනවා සියල්ලම මම දන්නවා කියලා. දිත්තං සුතං මුත්තං පත්තං පරියේසිතං අනවිචරච්ඡම් මනසා සබ්බං ජානාමි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකම රහසක්වත් නැහැ. මම වසංගණ්ඩේපා. වසංගනෝට පිළිකා හැදෙනවා. අපි භාවනා කරනකොට බලමු හිතේ පිට ගිහිල්ලා නරක වෙච්චවා වார்த்தාවට දාන්න එපා. නරක වෙච්ච තැන ඉඳලා කර්මණට ගත්ත හැටි. කර්මස්ථාන ගත්ත හැටි. සතුප්පාදී ඇති වෙච්ච හැටි. නැවත අරමුණට හැටියට ලියන්න ඒක විතර ලස්සන සාහිත්‍ය මේ දෙයක් ලෝකෙම නැහැ. මේකට මම කියනවා සුද්ධ විපස්සනාව කියලා. සමතින් ගිහිල්ලා මේව අල්ලන්න බෑ. කෙලෙස් නැත්නම් කිඳි. හැබැයි කෙලෙසක් ආවොත් වැරදුනොත් කොහෙද යන්නේ කියලා හොයන්න බෑ. ඒ නිසා අපි මේක අභියෝගයක් විදිහට අරගෙන මාළුක පුත්තු සංසදාන සඳහන් කරපිට ඒවං අපචිනතෝ දුක්ඛං මේ දුක් වෙන්න නූපන් දූප අකුසල් නූපතවඬ ගත්ත ප්‍රයත්නය නිසා මෙයා සතිය අතිවිශිෂ්ට සේවාවක යොදවනවා ආර සම්තිකේ නිබ්බාණං උච්චතිය නිවනට බොහෝම කිට්ටුයි කෙලස් කොච්චර තිබුණත් හිත අදින්නේ නික්ලේශී තැනකට. ඉතින් මේ කර්ණය අවබෝධ කිරීමේදී මේක ගෑනු පිරිමකමේ හෝ උගත් නූගත්කමේ හෝ පොහසත් දුප්පත්කමේ හෝ බෞද්ධ බෞද්ධකමේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් ඒකෙන් පේන්නේ මිනිස්සෙක් කියන එක විතරයි. මනුස්සකම තියෙන ඕනම කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ මේ කියන එකට බොරු විරුද්ධ වෙන්න බෑ. උත්සාහ කරලා බලනකොට තේරෙනවා ඒ නිසා අද මේ කාරණාවල් වලින් වැඩ ගන්නේ බෞද්ධයෝ නෙවෙයි. මොකද බෞද්ධයෝ කවදාකවත් මේවා කියවන්නේ නැහැ. අබෞද්ධයෝ මේවා දැක්කට පස්සේ තියෙනවා මේ මොන මානසික අසහනයක් ආවත් මොන පවක් කරලා තිබුණත් මේ මනසට ගොඩේ ඉන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මේ සදාකාලික අපායට යොමු කරලා නැහැ. පව් කාටට ගල් ගහන ක්‍රමයක් නැහැ. සදාචාරවාදයක් නැහැ. මේ වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි ක්‍රමයි. හරි ගස ගන්න ක්‍රමයක් තියෙනවා. අර වැරදි කෙනාට ඒකේ දෙගුණයක් වටිනවා. අපි මේවා දන්නේ නැත්නම් ඇහුවේ නැත්නම් කොහෙද යන්නේ? ඒක නිසා කායනපසනාවේ ඇති කරගන්න සතිය ඉස්සරහට අපිට කරන උදව් එහෙම නැත්නම් අපට පෙන්වන මාර්ගය මෙච්චරයි කියලා නෑ. නමුත් අපහසු දෙය තමයි මේ කයේ හිත තැබීම හරිම කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. ඒ නිසා ඒ කියන අදහස් කරන්නේ සද්ධාව නෑ. අවශ්‍ය කරන සද්ධාව නැහැ. ඒ නිසා ඒකට පශ්චාත්තාප නොවි පුළුවන් තරම් උත්සාහකරනද යථා යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානාති කියලා ඉන්න මොන ඉරියව්වේ හෝ සතිය පවත්වන්න පටන් ගත්තොත් අන්තිමට අනිවාර්යයෙන්ම එයා ඇහ කන දිව නාසයේ ක්‍රියාකාරීත්වය මේ කයේ ක්‍රියාකාරීත්වය හරහා උගන්වනවා. ඒකටයි මේ දුර්ලභ මනුස්සකයක් අපිට ලැබිලා තියෙන්නේ. උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.